කොමනත් මේ ජීවන රටාවේ තියෙන වැරදි අට නැත්නම් ප්‍රහාණය කළ යුතු කාරණා අට පිළිබඳව ඉගෙන ගනිමින් ඉන්න අවස්ථාව. අපි මේක උද්දෘත කරගත්තේ ඒ දසුත්‍ර සූත්‍රය. මේකෙන් කියවෙන්නේ ඊට කලින් අවස්ථාවක සඳහන් කරපු වැඩි යුතු ධර්ම අටෙහි නැත්නම් භාවයේ තබ්බ වශයෙන් පෙන්වන ධර්ම අටේ අනිත් පැත්ත පහතබ්බ. එතකොට අපි එකක් භාවිතා කරනකොට ඒ ඒ නිසා තව එකක් ප්‍රහාණි වෙනවා. ඉතින් මේ විදිහට ඉදන් නිස්සයි ඉදන් පජහත කියන විදිහට තේරුම් අරගෙන කරන එක නැත්තම් සූත්‍රමය වශයෙන් තේරුම් අරගෙන කරනකොට මේ අතර ධර්ම නියාම ධර්ම પરම්පරාව වගේ තියෙනවා. ඉතින් ඒක තේලිවන්ට අවබෝධ කරගත්ත සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ දසුත්තර සූත්‍ර න්‍යායයට ධර්ම ඉදිරිපත් කරන අතරේ මේ පහතබ්බ සහ භාවේතබ්බ ධර්ම වලට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්බන්ධ කිරීමයි අපි මෙතෙන්දී සාමාන්‍ය දන්න වචනෙන් කියනවා කියන තියෙන්නේ. ඉතින් ඒ අනුව අපි පසුගිය දවස් දෙකේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන වැඩි යුතු අංගවල නැස්චාර්ථ පද දෙක මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප කියන එක තේරුම් ගත්තා. ඒ දෙක ඒ කියන මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප කියන දෙක ආර්ය අෂ්ටාංග මාර්ගේ වැටෙන්නේ ප්‍රඥා ශික්ෂාවට. එහෙම නැත්නම් මේ ඥාණයෙන් හික්මේ යුතු දේවල්. ඊට පස්සේ දැන් අද අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ මිච්ඡා වාචා කියන එක ඒක වැටෙන්නේ සීල අංගවලට. ඉතින් මෙතනදී ආර්ය අෂ්ටාංග මාර්ගයේ යහපත් පැත්තේ සම්මා පැත්තේ ගත්තත් ප්‍රඥා අංග කතා කරලා ඉවරලයි සීල අංග කතා කරන්නේ. අපි සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නේ සීලයෙන් සමාධියෙන් ප්‍රශ්න තමයි ප්‍රඥාව වෙන්නේ කියලා. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මන්තිකයේ ඉහළට ඒ ඉදිරිපත් කිරීමේ ක්‍රමය අනිත් පැත්තට යනවා. ප්‍රඥා ශීල සමාධි කියන පැත්තකට වැටෙනවා. ඉතින් මේක හරි අමාරුයි කෙනෙකුට තේරුම් ගන්න. ඇයි මේ මුලින් සීල සමාධි ප්‍රඥා කියාගෙන යන මේ ත්‍රිවිධ සාසනය ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට ප්‍රඥා ශීල සමාධි කියලා සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ නිසා ඒකෙදී දත යුතු ධර්ම પરම්පරාව එහෙම නැත්නම් දත යුතු ධර්ම න්‍යාය තමයි සීල සමාධි ප්‍රඥා ආය සීල සමාධි ප්‍රඥායක චක්‍ර කරකවෙන්නේ ඒක නිසා පළවෙනි වතාවට ඉගෙන ගන්නකොට අපි සීලෙන් සමාධි ප්‍රඥාවට ගියාට ඒ වඩන ලද ප්‍රඥාව නැවත ඒ යෝගාවචරයේ සීලයට අනුග්‍රහ කරනවා එතකොට එයා தත්වෙන් තව තව ඉහළට යනවා තමන් මෙතෙක්කල් ඒ රැකපු සීලය මොකටද ඇයි මොකක්ද ඒකේ මේ තේරුම සම්බන්ධතාවය කියලා හොඳ අවබෝධකින් කරනවා. ඉතින් ඒ නිසා ප්‍රඥාවන්තයාට තමයි ඒක තේරෙන්නේ. එහෙම නැත්නම් අපි සිල් රකින්නේ බොහෝ විට අපායට බයේ. එහෙම නැත්නම් අම්ල දාත්ලා කියනවට. එහෙම නැත්නම් ලෞකික අදහස් වලින්. ඒකදී දෝෂයක් නැහැ. එහෙම තමයි පටන් අරගන්නේ. එහෙම පටන් අරගෙන ගියාට ඒකේ නියම අදහස නැත්නම් අවබෝධය එන්නේ තමයි යම් ප්‍රමාණයකට භාවනා කරලා ප්‍රඥාව දිනුකොට පේනවා මේ සීලය කියලා කියන්නේ නිකන් මිනිස්සු හික්මන්ට ආම්බාම් කරගන්න කරපු යුද හමුදා නීති පද්ධතියක් නෙවෙයි මේක නෛර්යානික සද්ධර්මයක තියෙන වටනාංගයක් කියලා. ඉතින් ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට ඒ ඉදිරිපත් කළ තියෙන ප්‍රඥා සීල සමාධි කියන මේ අලුත් ආරේ හොඳට තේරෙන්නේ භාවනා කරන කෙනාට විතර නැත්නම් කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනාට විතරයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉගෙනගෙන PhD ගන්න හදන අයටයි ඉගෙනගෙන තමන් කරන්නේ නැතුව අනුන්ට ඉගන්නන්ට යන අයට අලි ප්‍රශ්නයක් එනවා උතන. ඇයි කොහෙදද මේ සීලෙන් සමාධිය ප්‍රඥාවෙන් වැඩි යුතුයි කියන මේ රේකී ක්‍රමයට දක්වන සම්බන්ධතාවය මෙතෙන්දී ඊට වැඩිය සංකීර්ණ ක්‍රමයකට ප්‍රඥාවෙන් සීලයට විස්තර කළ දෙන්න වෙනවා. ඉතින් ඒවට හරියට උත්සාහ කරනවා දඟලන්න. නමුත් මේ ධර්මය රීකී ක්‍රමයට කි විස්තර කරන්න බැරි කමක් නැහැ. නමුත් ධර්මය වැඩෙන්නේ රීකී ක්‍රමයට නෙවෙයි ගෝලීය ක්‍රමයකට. ඒ නිසා ඒවා ගොඩාක් අන්තර් සම්බන්ධතා තියෙනවා. මේ අන්තර් සම්බන්ධතා පටන් ගන්නකොට බිම ඉදලා උඩට බලනකොට තියෙන උඩට ගිහිල්ලා පල්ලෙහා බලනකොට ඒක සම්පූර්ණ වෙනස් කතාවක්. එහෙම නැතුව අපි කිව්වොත් කන්දක් පාමුලේ ඉඳලා Taman ඉන්න භූමි භාගයේ භූ විෂමතා ලක්ෂණ බලන්න ගත්තොත් අපිට බොහෝම සුළු ප්‍රමාණයක් පේයි. ඒ බොරු නෙමෙයි ඇත්තයි. නමුත් අපි කන්ද උඩට උඩ නැගලා ගිහලා බලනකොට විශාල ප්‍රදේශයක් පේනසට පේනවා. මම දැක්කේ මෙතෙක් කල් කොච්චර පොඩ්ඩද කියන එකත් පේනවා. අන්න වගේ භාවනා කරගෙන ඉදිරියට යනකොට අපි නොසිතු අපි නොවිරු දේ නැත්නම් සම්බන්ධතා පේන්න පටන් ගන්නවා. ඒක ආධුනිකයාට හිතා ගන්නත් බෑ කොටිම කියනවා ආධුනිකයා හිතාන පැත්තට සම්පූර්ණ අනිත් පැත්ත. ඒ ආධුනිකයා නවකයා ආධිකම්මිකයට කියලා දෙන ක්‍රමේ අනිත් පැත්තටම හැරෙනවා. ඉතින් එතකොට ඒ රේකී ක්‍රමයට අධ්‍යාපනය ලැබපු කෙනාට විශාල අපහසුකටපත් වෙනවා. මේ මොකද මේ අනිත් පැත්තට ඉදිරියපත් කරන්න කියලා. නිසා සරුවචනාචේ රේකී ක්‍රමයට ආબોධ කරන්න අමාරුයි. ਸਰවඥ ධර්මයේ රීකීකරණයට ආબોධ කරන්න අමාරුයි. හැබැයි පටන් ගන්න පුළුවන්. එහෙම පටන් ගන්න පටන් ගන්න යනකොට කවදා හෝ ඒ දක්වපු රේඛීය ක්‍රමයට නැත්නම් සමීකරණයට නැත්නම් ප්‍රවාහයට හාත්පසින් විනසු විරුද්ධ පැත්තක් යම්ට අපි කියනවා ප්‍රත්‍යුත් මේ පටිච්ච සමුප්පාදේ එහෙම නැත්නම් හේතු ප්‍රත්‍යය අන්‍යෝන්‍ය ප්‍රත්‍යය කියලා. මේක අන්‍යාගමිකයට හෝ මූලධර්ම බුද්ධහම මූලධර්මයක් වශයෙන් හදාරපගෙනට කද්දාවත් තේරුම් ගන්න බෑ. හැම යමකින් යමක් හට ගන්න ඒ නිසාම ඒ දේ අනිත් පැත්තට වැඩ කරනවා. යම් විදියකට සීලය නිසා ප්‍රඥාවක් නැත්නම් ප්‍රඥාවකට වාසියක් ලැබෙනවනම් ඒ ප්‍රඥාව නැවත ආයේ සීලයට සම්බන්ධතාවයක් ඇති වෙනවා. මේ පටිච්චසමුපාද ක්‍රමය එහෙම නැත්නම් මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය රේකී ක්‍රමේ නිසා අපේ කාබාසිනිය වෙලා තියෙන මොලේ. අපි හරියට දන්නේ අපි අපිට උගන්වපු ඒ සමීකරණ විතරයි. අනිත් පැත්තට කියපු ගමන් අපිට ඒක බුද්ධ ආගම විරුද්ධ යෑමක්. ඒ වෙනතන අපි මෙතෙක් කල් දන්න ක්‍රමේ නෙවෙයි කියලා පටල වෙනවා. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මා ඉදිරි කරාට ඉදිරිපත් කරාට පස්සේ ਸਰවඥාන්සේගේ දේශනයක් වුණාට පස්සේ අපිට ඉතින් මේ අපි විරුද්ධ වෙන්න බෑ. විරුද්ධ වෙලා වැඩක් නැහැ. මොකද අවබෝධ කරපු ඇත්තෝ එහෙමයි ඒක ඉදිරිපත් කරන්න. ඉතින් ඒක නිසා මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප හරි ගියාට පස්සේ මේ සම්මා සංකප්ප එහෙම නැත්නම් මේ විතක්ක කියන මිච්ඡා විතක්ක කියන තැන ඉඳලා මිච්ඡා වාචා නැත්නම් සම්මා සංකප්ප සම්මා වාචා අතර සම්බන්ධතාවයක් තියෙනවා මේ කියප එකට පරිබාහිරව මේ දෙකේදීම මේ විතක්ක කියන වචනේ පාවිච්චි මිච්ඡා විතක්ක කියලා කියන්නේ වැරදි විතක්ක කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියලා අපි මතක් කරගත්තා ඒ වගේම වචනයක් බින්දෙන්න කලින් වචනයක් විතික්‍රමණය වෙන්න කලින් මිච්ඡා වාචා උල්ලංඝනය වෙන්න කණික ඇඟ හිත ඇතුලේ සකස් වෙන්නේ විතක්ක ਵਿਚාර විදියට. ඒ නිසා විතක්ක ਵਿਚාර කියන දෙකට වචී සංඛාර නැත්නම් වචනේ හරපද්ධතිය කියලා කියනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් වචන කතා කිරීම නතර කරාට කටට මුඛ වඩම් බැදලා හරි කටට ඉබ්බෙත් දාලා හරි නතර කරාට ඇතුලේ තාම විතක්ක ਵਿਚාර තියෙන තාක්කල් ඒකේ නාගේ සිද්ධ වෙන්නේ පිටින් සිද්ධ වෙන ශික්ෂාවක් විතරයි කවදා හෝ ඒ මිච්ඡා වාචා සම්මා වාචා කියන ධර්මයට ගැඹුරට යන්න වුණොත් යාට තේරුම් ගන්න පටන් අර ගන්න වෙනවා මේ වචනේ එලිකිරීම බිනීම බිඳීම සිද්ධ වෙන්නේ ඉස්සලා ඇතුලේ ප්‍රවාහයක් ගලනවා ඒ ප්‍රවාහයෙන් ඒක ආවට පස්සේ නොකිය ඉන්න බෑ කිය වෙනවා ඉබේම කිය වෙනවා ඒක නිසා කවදා හෝ ඒ ඇතුළත කතාව එහෙම නැත්නම් මේ විතක්ක ਵਿਚාර දෙක කොහොමද නතර වෙන්නේ? අපි නතර කිරීමේ ශික්ෂාවක අපි ඉඳලා තියනවාද? එහෙම නැත්නම් සීලයකදී අපට ඒ වගේ අදහසක් දෙනවාද කිව්වොත් ඇත්තටම සීලයකදී මේ විතක්ක ਵਿਚාර පැත්තට වචී සංඛාර පැත්තට හික්මීමක් කතා කරන්නේ සීලීදි කතා කරන්නේ කතා කරන වචන වල තියෙන බොරු, කේලාම්, හිස් වචන, පරිස වචන දැනගෙන සමාජයේ උල්ලංඝනය කරන්න එපා. ආචාර ධර්ම බිඳින්න එපා. බින්දොත් බොරු කේලම් හිස්සචන පරිසවචන තමන්න පස්සේ පශ්චාත්තාප වෙන්නේ. මේ මනුස්සයෙක් විතරමයි කතා කරන්න පුළුවන් මේ තරම් පටලවිච්ච જાතිය ලෝකේ ඇත්තෙම නැහැ. මොකද කතා කෙරුවොත් ඒකේ නායක ඇත්තද නැත්තද කියලා බලලා නෙවෙයි කතා කරන්නේ. අවස්ථාවේ හැටියට කතා කරනවා. එහෙම නැත්නම් ඒක කේලමක් හිස්සචනයක් විලා අනික් කෙනාට හෝ Tamanට හානි වෙයිද කියලා බලන් ඉවසන්ඩ පමා වෙන්න හැකියාවක් නැහැ භවනා නොකරන එකට. ඒක පරිසවචනයක් කළා තව කෙනෙක්ගේ හිත රිදෙයිද නැත්නම් අපි මේ ප්‍රදේශයේ කියන වචනේ තව ප්‍රදේශයකදී පරිසවචනයක්. මේ භාෂාවෙන් කියන වචනේ තව භාෂාවකදී පරිසවචනයක්. ඉතින් ඒකෙදී අපි මේ කරන භාෂාවේදී කාට හරි එහෙම පරිසවචනයක් වෙනවද? උනොත් ඒ මනුස්සයාට එහෙම වෙන හානිය පිළිබඳ කල්පනා කරන්න අපිට වෙලාවක් නැහැ. මොකද හේතුව අපි දවසට තරම් කතා කරනවා. මේ කතා කරන වචන වල ගොනුව හැඩ ගැහිම ගැන අපිට හැඟීමක් නැහැ. ඒ නිසා සීලේදී කරන්නේ බොරු කේලාම හිස් වචන පරිස වචන කියන මට්ටමට බින්දෙන්න දෙන්නේ නැතුව වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව උල්ලංඝනය වෙන්න දෙන්නව නතර කරන එක විතරයි. නමුත් සමාධි ශික්ෂාවට යනකොට ප්‍රඥා ශික්ෂාවට යනකොට වචන වල යට තට්ටුවක් තියෙනවා. යට තට්ටුවේ තමයි විතක්ක ਵਿਚාර තියෙන්නේ. ඉතින් ඒක පිළිබඳව හැඟීමක් භාවනා නොකරන ලෝකෙට අදාළ නැහැ. ඒක හරියට කියනවා නම් අපි මේ රේඩියෝ එකක් වැඩ කරනකොට රේඩියෝ එකේ තියෙන ඒ ඉස්සරහා බොත්තම් ටික දැනගත්තාම ඇති. ඒකේ මේ රේඩියෝ එක වැඩ කරන යාන්ත්‍රණය සහ ඒකේ සර්කිට් එක දැනගන්න ඕනකම නැහැ. ඒ බොත්තම් ටික තද කරනවා මිසකින් එහාට ගියොත් රේඩියෝ කැඩෙන්න ඉඩ තියෙනවා. කාර් එකක වුණත් ඩෑෂ්බෝඩ් එක දැනගත්තොත් ඩ්‍රයිවිං කරන්න පුළුවන්. නමුත් ඊට ඉස්සරහ තියෙන ඉංජිම වැඩ කරන්නේ නැහැ. ඊට ඉතලා තියෙන ඉලෙක්ට්‍රික් සිස්ටම් එක වැඩ කරන්න ඇති සස්පෙන්ෂන් වැඩ කරන්න ඇති කූලින් සිස්ටම් එක වැඩ කරන්න ඇති ඒක නා දන්නේ නැහැ. ඒක දන්නේ ඩ්‍රයිවර් නෙවෙයි ඉංජිනේර්. ඉංජිනේර්ස්ලා දන්නේ නැහැ හැබැයි බොරුව කරන්නේ. කෙසේ නමුත් ඒක තමයි කතාව. මේ විදිහට මේ අපි හෙලි කරන්න වචන එනකොට සර්කිට් එක පිටිපස්සේ වැඩ කරන එක දකින්න එක භාවනා ලෝකයට අදාළ දෙයක්. ඒක මේ සීල ලෝකෙට නෙවෙයි නැත්තම් සීල ශික්ෂාවෙන් එහාට යන්න ඕනේ. ඉතින් ඒ නිසා සීල ශික්ෂාවෙන් ඉදිරියට අපි යන්නේ නැති වෙන්න එහෙම නැත්නම් භාවනා නොකරන සිල්පද රැකලා නතර වෙලා භාවනා නොකරන එක හේතුවක් තමයි අපිට මේ භාවනා කරන්න කියලා පල්හැලි දොඩ දොඩා ඉන්න දෙන්නේ කතා කරන්න දෙන්නේ ඉතින් ඒ නිසා ඒක විශාල දුෂ්කරතාවයක් අර ඇඟ ඇතුලේ ගොජේ යනවා දුවනවා ඇතුළත කතාව යනවා හෙලි කරගන්න විදියක් නැහැ ඉතින් ඒ නිසා උගෝ දෙනකොට හරි අමාරුයි. ඒ නේවාසික භාවනා වැඩමුළුවක ඉඳලා කටයුතු කරන්න. මොකද හේතුව අර නිතර කරන කතාව ඒ නතර කිරීම ස්වයං පාලනයේකින් නැත්නම් අනිච්ඡානුකෝ කරන එක gedara doreedi අකුසලයක් නෙවෙයි. මෙහෙදි නිකන් අකුසලයක් වගේ දාලා දෙනවා කතා කරන්න එපයි කියලා. ධම්මී වා කතා අරියෝව තුන්නී භාවෝ කරනවා නම් කදාන ධර්ම කතාවක් අදාළ ප්‍රයෝජනයක් ඇති දෙයක් නැත්තම් කතා කරන්න එපා. ඉතින් මේක හරිම අමාරුයි මම දැන් පිටරටවල් වල ගිහිලා කරන භාවනාවේදී ලංකාවේ කට්ටිය ගියොත් මේක කරන්න බෑ. ඒගොල්ලෝ කොහොමටත් කතා කරනවා. ඕනම වෙන જાති කෙනෙකුට කිව්වොත් එහෙම කතා කරන්න එපයි කියලා මේ කොහොම හරි කරලා කට රිබ්බෙත් දාගෙන නතර කරනවා. ලංකාවේ කට්ටියට මොනම හේතු ගන්න නතර කරන්න බෑ. ගිය පාට ගියාට පස්සේ බික් බෝධි කතා කරලා කිව්වා මම මේ තරහට නෙවෙයි කියන්නේ ලංකාවේ අයට. උගලන්ට දෙසරයක් මං කියන්නම්. හරි අශෝභනයි. ගැලපෙන්නේ බලන්න අනික් කට්ටිය දිහා. මේ කට්ටියට අර කූඹියෝ යනකොට දෙන්න දෙන්න හම්බෙලා මොනවද කතා කරනවා වගේ පේන දේ. දෙන්නේ දැක්කොත් කතා නොකර බෑ. ඉතින් මං හිතනවා ඔගේ එක පැත්තක හොඳ පැත්තකුත් ඇතිව කියලා දෙන්න හොඳ නැහැ. මේ මානසික අසහන එන්නේ කතා නොකරොත්. ඒ කවුන්සලර්ස්ලාට පැයකට පවුන් 30ක් ගෙවන්න ඕනේ කතා කරනකොට අහගෙන ඉන්නවට. අපි නිකන් හම් වෙන්නේ ඒක. ඇමරිකා එංගලන්තේම සාමාන්‍යයෙන් ඒ කවුරු හරි මේ මානසික අසහනයක් වෙලා කියා කියනකොට අහගෙන ඉන්නවට පවුන් 30ක් ගෙවන්න ඕනේ. අපි කරන්න තියෙන්නේ මම මං පැයක් කතා කරනවා ඔයා කියන දේ අහන්න බෑ මං කියන දේ තහන්න ඕනේ. ඔන්න අපේ කිවිසුම එච්චරයි. මං කියන දේ තහන ඔයා කියන ඕන දෙයකට මුළු මුළු මුළු වල්පල්ල හැලි කතාවෙම තියෙන්නේ ඔයා කියන ඕන දෙයක් මහන්න. හැබැයි මං කියන දේ අහන්න ඕනේ. එච්චරයි ගන්න දෙනවා. ඉතින් ලෝකෙ තියෙන හැම වල්පල්ප හැලි බලා ගන්න. මේක නතර කිරීමක් එහෙම නැත්නම් මේ සාර්වත්‍රික ප්‍රහාණය කිරීමක් කරනවා කියන එක සීලයට අදාළත් නැහැ ආචාර ධර්ම වලට වැඩකුත් නැහැ සමාජ මට්ටමට අදාළ නැහැ මේක තියෙන්නේ Tamange සුද්ධියක් ගැන කල්පනා කරනවා නම් එහෙම නැත්නම් සීල විසුද්ධිගාල චිත්ත විසුද්ධි කියලා එකක් තියෙනවානේ සීල විසුද්ධි යාව යාව දේව චිත්ත විසුද්ධත්තාය කියලා කාගේ හරි භාවනාව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒ මනසකම දොඩමලු ගතිය අඩු වෙනවනම් ඒක හොඳ ලකුණක්. එයා ඇතුළත ඇතුළත තමන් ගැන තමන් අවබෝධ කරගෙන ඉන්න හදා මිසක කාටවත් මත ප්‍රකාශ කරන්න යන්නේ කියලා වැරදුනොත් අපරාධේ තව පාර්ශවයක් සම්බන්ධ වෙනවා තව මානසිකත්වයකට හොඳ හෝ නරක සිද්ධ වෙන නිසා කතා නොකර ඉන්න එක. ඒ කියන්නේ සරුවචන් වහන්සේ තව කෙනෙකුට වචනයක් බෙදින්නේ සච්චතෝ තේතතෝ අත්ත සාධකදෝ පියතෝ කියන වෙච්ච දේ විතරයි කියන්නේ. ඒක මේ බෝධිරාජ සූත්‍රය සඳහන් කරලා තියෙනවා. වෙච්ච දෙයක් කියනවා. වෙන්න තියෙන දේවල් ඕ මෙහෙම වුණොත් හොඳයි දෙකයි එහෙම කතාවල් හරුවත් යනත නැහැ. වෙච්ච තේතතෝ කියපු දේ පමණයි අතිශෝක්ති කරන්නේත් නැහැ, අව탁සිරු කරන්නේත් නැහැ. වෙච්ච දේ වෙච්ච හැටියට කියනවා. අත්ත සාධකතෝ ඒකෙන් ඒ මනසට අර්ථයක් හැදෙන්න ඕනේ. වකුණු ඔක්කොම ගෙනත් දාලා මස්සර දාලා වැඩක් නැහැ. ඒ කියන්නේ අහවල් කෙනාට එයාට අර්ථය සැලසෙන්න. ඒ වගේම එයාට ප්‍රිය වෙන්න ඕනේ. ප්‍රිය වුණේ නැත්තම් ධර්ම ගෞරවයක් සිද්ධ වෙනවා. ගැඹුරු ධර්ම කාට හරි ඔළුවට වක් කරන වක් කරන ගියාටම ප්‍රිය වුණත් අහපන් නැතුණත් අහපන් කියලා එතකොට ඒ කෙන ඇහුවේ නැත්තම් ඒ අප්‍රිය දෙයක් නවිනවා වෙන වෙන අන්‍ය ආගමක කෙනෙකුට. අපි ගිහිල්ලා කියවන කියවන යනවා විතාම ගැඹුරු දැන. එයාගේ ප්‍රේතාවයක් නැහැ. අන්න එහෙම ධර්ම ප්‍රකාශ කිරීම ධර්ම අගෞරවයකට වැටෙනවා. ඉතින් ඒ නිසා බුදුජානනාංශේ වචනයක් කතා කරනනම් සත්‍යතෝ, ඨේතතෝ, පියතෝ, අත්ත සාධකදෝ ওই කරුණු හතර බල්ලා සරෝජන් සඳහන් කරන අප්‍රිය වුණත් එයාගේ හේතුවක් සැලසෙනවයි කියලා මට තේරෙනවා නම් ඒකට මං කාලම්මඤ්ඤති කියලා කාලේ කල්පනා කරලා එයාට වෙන විදිහවලින් එයා ප්‍රියමනාප කරන කියලා මේක අමාරුයි කරන්න ඒකට මේ කරන්න කෙරුවත් හොඳයි නේද කියලා ඒකටත් කාලය ගන්නවා. ඒකවල බුදුහාමුදුර කෙනෙක් කතා කරනකොට ඒ නිසා බොහෝම සීමිත වචන ප්‍රමාණය තියෙන එකේ හැම වචනයක්ම සත්‍යයි. ඒ නිසා ඒ ගෞරවයකට වැටෙනවා. ඒ වගේම භාවනා කරන කෙනෙක් මේ බුදුහාමරක ප්‍රතිපදාව කරන කෙනෙක් අනවශ්‍ය විදිහට කතාවට වැටුනොත් ඒක නිකන් හිස්මල්ලකට මේ ඇහිදල් කූඩේකට වතුර පුරවන්න ඇදුවා වගේ මොනවා භාවනා කරත් කතාවෙන්ම තමයි ඒක નાශ වෙලා යන්නේ. ඒ බුරුම් පඬිසාංශ මතක් කරනවා. ඉතින් එක එක රටවල් කට්ටියනවා. මේ අපි භාවනා කරන්න ගිහිල්ලා මේ හිත තැම්පත් කිරීමක් ගැන හිතනවා නැත්නම් බලාපොරොත්තු වෙනවනම් ඕගොල්ලෝ විනාඩි 5ක් කතා කර කර ඉඳලා යන්න ඒ කතාවම හිතේ විනාඩි 10ක් වැඩ කරලා ඉවරලා තමයි හිත තැම්පත් වෙනවා නම් පටන් ගන්න හැටි. ඒක විනාඩි 5ක් කතා කරොත් ඒ කතාවම හිත ඇතුලේ විනාඩි 10ක් කතා කරනවා. ඒ එක්කෙනෙක් නෙවෙයි ඒක දෙන්නෙක්ගේ කතා කරනවා. කතාවට දෙන්නෙක් සම්බන්ධයි. ඒ යතිම් බලනකොට නම් ඒ වෙලාවේ බුදියන් ඉන්න එක හොඳයි කියලා ඒ සංස කියනවා. ඒ තව කෙනෙකුට කරදර කරන්නේ නැහැ. ඒ සංස හරිම බොහොම වීර්යවන්ත හාමුදුර කෙනෙක්. ඊට වැඩිය නම් හොඳයි බුදියන් ඉන්නේ කියලා. අඩු ගානේ කතා කරන්නේ. ඒ කරන කතාවෙන් ලැබෙන ලාභෙකුත් නැහැ. හැබැයි අලාභේ අපි දන්නේ නැහැ. මොකද අපි භාවනා කරන්නේ චිත්ත භාවනා කරනවා කියන්නේ එදිනදා ජීවිතේ ඉනෝඩ චිත්ත විසුද්ධිය ගැන අපි හිතන්නේ නැහැ. කියනවා. කිව්වට මොකද ඒකෙන් කොච්චර දුරදිග මේ gediයට ගහපම කිංකිණි නාද කොච්චර දුර යනද කියලා කවුරක්වත් දන්නේ නැහැ. ඉතින් ඒව තමයි අපිට ඉඳපු ගාම මේ එන කිඩි පාත් වෙන්න වගේ පාත් වෙන්නේ අපි මොනවාරි කියලා තියෙනවා. ඒ මනුස්සයා වර්ධිල වටහාගෙන තියෙනවා. ඊට පස්සේ මනුස්සයා දිගටම වෛර කරලා හම්බෙච්ච වෙලාවේ හොම්බර දෙයක් අයින්වද හම්බ වෙච්ච වෙලාවේ. බැරිනම් මොකද්ද මේ අපි කියප එකක් වරදලා තේරුණා. වෙච්ච ලාභයක් නැහැ. වෙච්ච ලාභයක් නැහැ. ඒ සුපබුද්ධ කුටි කතාවේ ඒ එම ඒ කුෂ්ඨ රෝගයෙන් ඇඟ පුරාම කුෂ්ඨ. ඉතින් ඒ මනුස්සයා ඉන්න පළාතේ මිනිස්සු කීයක් හරි දීලා ඛණ්ඩ නෙවෙයි ඉල්ලන දේක් දීලා පිටත් කරනවා. මොකද රෑ 30 ආංගිරි ගන්න බුදිය ගන්න දෙන්නේ නැහැ. සුපබුද්ධ කියලා කියන්නේ ගමම නැගිටවල තියන කෑ ගහනවා මුළු ඇඟ පුරාම කුෂ්ඨ. ඒ සුපබුද්ධ කියලා කියන්නේ. සුපබුද්ධ කුට්ටි. නමක් ගමක් දන්නේ නැහැ. අම්මා තාත්තා කවුද කියලා දන්නෙත් නැහැ. ඔම හිඟා කකා යනකොට දවසක මේ වගේ පිරිසක් වාඩිලා ඉන්න දාගෙන මෝ හිතනවා දන්තලක් වෙන්න ඇති කියලා සයිඩ් එකෙන් ඇවිල්ලා වාඩි වෙනවා. ඉතින් වෙන එක්කෙනෙක් කතා කරනවා අනික කට්ටිය අහගෙන ඉන්නවා. ඉතින් දන්නවා දන්සල් කතාවක් මෙතන නැහැ. මිනිහා අහගෙන මොකද්ද මේ කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ හිත විමසලා බලන බණහන කට්ටියගේ ඔක්කොමලා පිට දේවල් කල්පනා කරන්නේ සුපබුද්ධ කුට්ටි විතරක් බුදුහාමුදුරු කියන්නේ අහන. අනික සේරම ඉන්නේ එක්ක ගෙදර එක්ක අතීතේ එක්ක අනාගතේ ඒගොල්ලන්ට ඇහෙනවා ඔහි ඉඳලා හිටලා බුදුහාමුදුරු කියන දේවල්. සුපබුද්ධි අහනවා. බුදුරජාණන්සේ දාන කතාවෙන් පටන් අරගෙන තුනට පස්සේ වංශය දිගට දිගට දිගට අහගෙන යනකොට ලස්සන කතාවක් තියෙන්නේ. අන්තිමට බණ අමාරනකොට සෝවාන් වෙනවා. සුවන් වුණාට පස්සේ විනියා බලන කුෂ්ඨ රෝගියෙක් මේ සෙනග ඉස්සරහා එන්නත් බෑනේ ඔක්කොම සෙනග එහෙම එනකන් ඇවිල්ලා වැඳලා කියනවා ආශ්චර්යමයි සුවන්සෝ වාහතේ බණ ටික අන්ධකාරයේ මනසකට පහනක් දැක්කුවා වගේ අතරමං වෙච්ච මනසට අත දිගහැරලා පාර පෙන්නවා වගේ ආශ්චර්යයි ස්වාමීන් වහන්සේ ධර්මයේ අනේ මාව මේ බුදුන් සරණ ගිය පාසිකෙක් විදිහට දරාගෙන ඉන්න ස්වාමීන් වහන්සේ කියලා අමතර විදිහට බුදුහාමුදුරේ ස්තුති කළා. එතකොට ළඟ ඉන්න සංඝයාට පේනවා මේ මනසට ධර්මයේ වැදිලා තියෙනවායි කියලා. ඊට පහුවෙන්දා ඉතින් මනුස්ස පින්දපාත යනකොට අර මනුස්ස පාරයිනේ එළදිනක් කනලා මැරිලා බොකු බඩවල ඉලියට ඇවිල්ලා ඉන්නවා පේනවා. සංඝයා රැස්සලා කතා කරනවා අනේ අච්චර බණ අහලා පිරිසුදු වෙච්ච මිනිස්සයා ඒ ගමනේ යනකොටම පිටිපස්සේ පිස්සු වෙච්ච එළදෙලක් කරලා මැරිලා. එතකොට සරුවචනාංශේ වඩිනවා. අట్లా අහනවා අහන්නේ මොනවද කතා කරේ ටික. එතකොට කියනවා මේ අපි වෙන දෙයක් කතා කරුවේ නෑ. අපි කතා කරුවේ මේ ජේතවනාරාමයේ වෙච්ච දෙයක් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මතකද නැහැ ආසෝල ආවා. අසෝලා ගියා. ඒ මනුස්සයා අපි දැක්ක පින්න පාතිදී මැටල වැටලා එනවා. ඊට පස්සේ කියනවා එනකොට සුප්පබුද්ධි දිලින්දෙක් යනකොට දලිද්දෙක් යනකොට අදලිද්දෙක්. එනකොට මෝඩෙක් යනකොට ප්‍රඥාවන්ත කෙනෙක්. එයා ආර්ය ධනෙන් ආඩ්‍ය වෙලා ගිය කෙනෙක්. කියලා මේ බුදුරජාණන් වහන්සේ මේ මනුස්සයගේ ಗುಣ ගායනා කරනවා. එතකොට ආහඳු කෙනෙක් අහනවා ස්වාමීන් ඒ තරම්ම මේ පස්චිම භවික ඒ තරම් මේ බුදුහාමුදුරු ගාඩල එක බණකින් සෝවාන් වෙන්න පුළුවන් මනසට අච්චර කුෂ්ඨ රෝගයක් ඇවිල්ලා ඇයි මේ මිනිසුන්ගේ නිින්දලවන්න හේතුනේ කියලා. ඒතර බුදුජානසේව තා කරලා කියන මතක් කරලා කියන ඔයා මේ බුද්ධ කල්ප කොච්චර දොයි සෙරටු තගරසිකී කියන සරුවචනාංශයේ දවසක් ඉර්ධියෙන් ඇවිල්ලා කතාව යන විදියට පින්නපාතේ වයි. මේ නගරයට යනවා. මෙයා ඒ නගරෙම සිටු පුතෙක් එයා ඒ සමාන සිටු දෝරුත් එකතු කරගෙන කැම බීමක් දාගෙන ඒකේ අනිත් පැත්තට යනවා නගරයේ මේ උයන් කෙලියට. ඉතින් එයා සමවයස කට්ටියත් එක්ක වල්පල් දොරදොර යනකොට අර හාමුදුරු දැන් මේ ඨගරසිකි පුත්‍ර ජානස් බඩතුලේ පාත්‍රෙත් හංගවගෙන බිම් බලාගෙන හිමීට යනකොට කියන නැද්දකින් විතරක් අර බලපංකො නිකන් කුෂ්ඨ රෝගියෙක් වගේ අපි වගේ ජොලියේ ඉන්න එපාද බිම් බලාගෙන බඩතුලේ පාත්‍රෙත් හංගගෙන යනවා නැද්දකින් කියලා කෑරලා කියලා ටිකක් දානවා එච්චරයි කිසිම ලාභයක් නැතුව අර සමවයස කට්ටියත් එක්ක කියන වචන නිසා බුද්ධ කල්ප කොච්චර දෝ කාලයක් පැහිලා. ওই තේස අකුසල වලට තමයි කුෂ්ඨ රෝගයක් ඇවිල්ලා තියෙන්නේ. ලැබිච්ච ලාභයක් නැහැ. අර කට කහනවට කියපු වචනේ. ඒ වගේ අපි කතා කරන්න ගියාම අපිටත් ඔය කොට මට නෑනේ ওই එක්කනටත් අපි ඔන්න ඔය දෙකක් කියලා අරිනවා. කියලා ගියාට පස්සේ කොහේ යනවද මොනවා වෙනවද කියලා කියන්න බෑ. ඒකට ලැබෙන ලාභයට වැඩිය හුඟක් වෙලාට වෙන්නේ අර වගේ ආර්ය අපවාද මට්ටමට ගියොත් භයානකයි. එහෙම නැතුව ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා ඒක නතර කරන්න ඕන වුණාට කරන්න බෑ. ඒක කරන්න නම් භාවනාවෙන් තමයි මේ විතක්ක ਵਿਚාර කියන දෙක වැඩ කරන හැටි. එහෙම නැත්නම් මේ වචනය වේදිකාවේ ඉස්සරහ නැටුවට වේදිකාව පිටිපස්සේ එයාගේ තියෙනවා මේ විස්කෙන්ඩිල්ලා. එහෙම නැත්නම් රේඩියෝ එකේ ඉස්සරහා සර්කිට් එක තියෙනවාට පිටිපස්සේ සර්කිට් එකක් වැඩ කරනවා. අන්න ඒ සර්කිට් එක දන්නවනම් කෙනෙකුට හිතා ගන්න පුළුවන් මේ මිච්ඡා වාචා කියන එක සම්මා වාචා කියන එකෝ මිච්ඡා වාචා කියන එක එලි දක්වපු කොටසෙන් කරන්න දෙයක් නැහැ. එලි දක්වන්නේ ඉස්සෙල්ලා පිටිපස්සේ යන කෑල්ල තිරේ පිටිපස්සේ කෑල්ල දැනගන්න ඕනේ. ඒකට ශාසනය අපේ සඳහන් කරන්නේ වචනයේ හේතු වෙන වචී සංඛාර විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක. විතක්කේ කියලා කියන්නේ බොහෝ අරමුණු තිබියදී Tamanට අද අවශ්‍ය අරමුණට හිත නංවන එක. අපිට දී ඇති චිත්තක්ෂණයක ඕනම වෙලාවක අරමුණු තියෙනවා ලක්ෂ කෝටි ගාණක්. ඒකේ මේ අහවල් එක එක්ක මගේ හිත සම්බන්ධ කරනවා මුලිච්ච කරනවා ආබාධගත කරනවා කියන කටයුතු කරන්නේ විතක්ක කියන චෛතසිකේ. ඊට පස්සේ ආපදාගත වෙච්ච චෛතසිකයේ රස බලන එක ඒක විඳින එක ඒක දැනගන්න එක අත්විඳින එක තමයි ਵਿਚාරයෙන් කරන්නේ. ඉතින් ඒ නිසා මේ විතක්ක ਵਿਚාර කියන දෙක වචන මේ චෛතසික දෙක හැම කෙනෙකුගේම හිතේ තියෙනවා. දැන් මේ හිත නංවන්නේ කාමාරමුණකටද ද්වේෂ අරමුණකටද කොයි එකටද කියලා දන්නේ නැති එකට අපි පුත්‍ජජනයයි කියලා කියනවා. නංවන අරමුණ අනුව කර්ම රැස් වෙන නිසා ඒ වෙලාවේදී කෙලෙස් අඩුම අරමුණට හිත නැංවිල ගන්න ප්‍රයත්නය තමයි අපි සමත භාවනා කරනවා කියලා කියන්නේ. ඒ නිසා අපි givis ගන්නවා ඉස්සල්ලාම නිකන් ඇරියොත් මේ විතක්කේ හැම හැම එකටම නගිනවා. නගින්නේ විශේෂයෙන්ම කාමයේ වැඩිපුර දක්වන දෙයට. ඒක ඉතින් අහන දෙයක් නැහැනේ. අපි බැලන්නේ වැඩියෙන්ම සිත් ගන්නාසලු දේවල්. අහන්නේ සිත් ගන්නාසලු. ඉතින් ඒක මිටතනින් වතුර බැතයේ විතක්කේ අවිචාරවත්ව තිබ්බොත් දුවන්නේම අක්කුසලයට. ඒක පිළිබඳ කටු ගහේ කටු උල් කරන්න ඕන කමක් නැහැ. මේ බව දැනගත්ත සරුවචාන්ස කියනවා සීල ශික්ෂාවෙන් බෑ. සමාධි ශික්ෂාවෙන් කල්ැතුව කිවිසගන්න නිතර අරමුණ කළ යුතු, සිත නැංවිය යුතු, ඇසුරු කළ යුතු අරමුණ මොකක්ද කියලා. ඉතින් ඇසුරු කළ යුතු අරමුණේ ಗುಣ දෙකක් කියන්න පුළුවන්. එකක් තමයි ඒක රූප ආරම්මණයක් වෙන්න ඕනේ. අත්කාලා බලන්න පුළුවන් අරමුණක් වෙන්න ඕනේ. දෙක ඒක උපේක්ෂාව දනවන එකක් වෙන්න ඕනේ. මනාප වෙන්නත් බෑ, අමනාප වෙන්නත් බෑ. ඉතින් ඒ නිසා ਸਰවචන්ස බොහෝ කාලයක් පරිශන කරලා කිව්වා මේ හුස්ම රූපාරම්මණයක් අත්‍යන්ත ලක්ෂණයක් ජීවත් වෙන කයක ඒක උදාසීන අරමුණක්. ඒ නිසා විතක්කේ තියෙන ආනාපානයත් එක්ක නම් ආස්වාද ප්‍රසවාසයත් එක්ක නම් ඒක කෙලස් නෑ. විතක්කේ තියෙන ඉඳගෙන ඉන්න වෙලාවේ ආස්වාද ප්‍රසවාසයෙන් පිටන වගේ යන්න බෑ. මේක මේ රක්ෂණ සහතිකයක් දෙන්න බෑ. ඉතින් ඒ නිසා අපි මේ විතක්කේ පාවිච්චි කරන ඇත්තටම නන්නත්තර අරමුණු දිගේ ගියොත් අනවශ්‍ය කෙලේශයක් ඇති කරන සූපබුද්ධ කුට්ටි වගේ දෙකිමිතරක් මේ කුෂ්ඨ රෝගීෙක් වගේ යනවා කියන වචනේ පාවිච්චි කෙරුවොත් කොහෙන් කෙලවර වෙයිද දන්නේ ඒ වෙනුවට මධ්‍යස්ථාන වලට හිත දානවා. ඒ නිසා මධ්‍යස්ථ අරමුණ අපිට උප්පත්තියම හම්බෙන ජම්ම ලාභයක්. ආශස් ප්‍රසාසි කියන්නේ මනුෂ්‍ය ආත්මයත් එක්ක හම්බෙන ජන්ම ලාභයක්. ඒක බුදු ජනසේ නිසා ඒක දන්නව ගෑණි පිරිම් ભેදයක් නෑ හුස්ම තියෙනවා. මේ හුස්මටම හිත නංවන එක ඉතින් ඒකේ ප්‍රධානම දේ තමයි නැන් උනාද එතකොට කම්මැලි. අයි මේක අර කාමයේ උද්දීපනය වෙන අරමුණ මගාරවල ගන්න මධ්‍යස්ථ අරමුණක් නේ. ඒ නිසා අපේ අරමුණට යනකොටම ඒක දැනෙන දේ තමයි ඒක හරි වෙහෙස කර වැඩක්. මොකද හිතේ යන්නේ අන්ත දෙකට. ආනපාන අරමුණට දාන එක මධ්‍යස්ථ අරමුණක්. ගිය ගමන්ම Tamanට තේන එක ආයාස කරයි. ආනපාන හිතේ යන්නේ ඒක යවන්න ඕනේ. ගියාට පස්සේ නීරස ගතියක් ඇති වෙනවා. ඉතින් මේ දෙක මේ ආයාස කරගතිය සහ නීරස ගතිය භාවනා හරිය ලකුණු දෙකක් කියලා කියලා දෙන්න. මේ වගේ වැඩමුළු කීයක් කරන්න වෙයි තන්නේ. තමන්ගේ හිත මේ නිකන් යන්නේ ආනපානට යන එක නික ඇල්ලතුර වගේ. ඉතින් ඒක කවුරක්වත් අවුරල් ලැබෙන්නේ කසායට දාපු අයිස් සරුවත් නම් ඕන්න නිකම්ම හිත යනවා. ඇල්ලතුරට යන්නේ නැහැ. මොකද ඇල්ලතුරේ පාටක් ගඳක් රසක් හැඩයක් මොකක්වත් නැහැ. ඉතින් ඒක හරි ගියාම ලැබෙන ලාභේ තමයි අකුසල් නැහැ. හික්මීමක් තියෙනවා. බුද්ධ ආධුත්වයන්ාන්සලා විසින් පණවන ලද්දක් මාත් බාර ගන්න ලද්දක් මේකට යන්නේ යවන්න නම් විතක්ක කරන්න ආස්වාසිනට ආස්වාසිය කියලා මෙනෙහි කරන්න. නම් කරන්න ඕන. ප්‍රසවාසිනට ප්‍රසවාසිය කියලා නම් කරන්න. මෙනෙහි කරන්න ඕන. සලක්ෂණය කරන්න ඕන. ඒකට විතක්කය කියලා කියනවා. එතකොට මේක සම්මා විතක්කයක් බාටපත් වෙනවා. ඒ මිච්ඡා විතක්කය කියලා කියන්නේ කාම විතක්ක. නානා අරමුණු વિશે දුවන හිතන කාම විතක්ක. එකම අරමුණට නැවත නැවත දුවන විතක්කේ ඒකග්ගතාවය. ඒකට කියනවා ඒකෝදි භාවය කියලා. ඉතින් කවුරු හරි යෝගාවචරයේ දන්නවනම් මම මධ්‍යස්ථ අරමුණක් තෝරගත්තා. ආශ්වාස ප්‍රශ්වාසය පිම්බීම හැකිලිම හරි ඉඳගෙන ඉන්න දණ එක හරි වම දකුණ කියන අවිදින හරි මම ඒකේ හිත තියාගෙන ඉන්න තාක්කල් මගේ හිත කෙලෙස් අරමුණ ඇසුරු කරන්නේ මොකද ඇසුරු කරන අරමුණ මම දන්නවා ඒක කලින් මේ සම්මත කරගන්න ලද්දා. ඒක මදි ඒ ප්‍රමාණය මදි ඒ ගිය අරමුණ මේකයි කියලා අත්විඳ පැටි විචාර බුද්ධියට ලක් වෙච්ච ඇටි හෙලිකෙරුවොත් විතරයි ඒ අරමුණට යෑමේ ආනිසංස ලැබෙන්නේ. ඒ නිසා ආස්වාසයට ගියා මෙනේ කරා එක හරි. මෙනේ කරලා පස්සේ මොනවද වැටුනේ? ප්‍රසආසයට හිත යවුවා මෙනේ කරා එක හරි. හිත ගියා. මොනවද වැටුනේ? වැටහීම කරන්නේ විචාර බුද්ධියේ. ඒක හරියට මේ ගෝයන් කපනකොට උප්පිඩක් අල්ලගෙන ඒ උප්පිඩ දැකත්තෙන් කපනවා වගේ. අපිට ගහේ තියේදී කපන්න බෑ දැක. ඒ නිසා අපි උප්පිඩ අල්ලනවා ඒක කපනවා. ඒ වගේ අපි ඉස්සෙල්ලා අරමුණ අල්ල ගන්නවා ඊට පස්සේ ඒක රස විඳිනවා හැඩේ දැක ගන්නවා ආකාර සටහන් දැක ගන්නවා. ඉතින් මේ විචක් විතක්ක ਵਿਚාර කියන මේ දෙක තමයි අපේ පෞරුෂත්වයේ ඊටාම ගැඹුරින් සංවිධානය කිරීම පිණිස එහෙම නැත්නම් අසංවිධිතව තිබුණු විතක්ක ਵਿਚාර දන්න සංවිධිත අරමුණට යොමුකරන යොදන යදවම සීල ශික්ෂාවේ ඉක්මවලා ගිය දෙයක්. කියන සමාධි ශික්ෂාව කියලා ඔක්කොටම හරියන්නේ නැහැ. මොකද මේ කාටවත් තේරෙන්නේ නැහැ. වගේ දන්න තැනකට හිත තියාන හිටියොත් ඒක ලැබෙන අරසාව. අපිට කැමැති නන්නතර අරමුණු දිගේ දුවන්න. අපි විතරක් නෙවෙයි අපි අපේ දරුවා හදන්නෙත් එහෙමයි. ඒ වගේම දේශපාලනඥයෝ දේශපාලන සැලසුම් හදන්නෙත් එහෙමයි. ආර්ථික විශේෂඥයෝ ආර්ථික සැලසුම් හදන්නෙත් එහෙමයි. සමාජ විශේෂඥයෝ සමාජය හදනවා කියලා කරන්නේත් ඔය නන්නත්තර අරමුණට දුවන්න හදන. ඒකලා අරක දෙන්නම් මේක දෙන්නම් කියලා ඡන්ද පොරොන්දු දෙනවා. අපිත් ඡන්දේ දෙනවා. ඕකට කුසල ඡන්දේ කියන්නේ බෑනේ. ඒක කාම ඡන්දේ තමයි. දේශපාලනඥයත් එහෙමයි, දෙන එකත් එහෙමයි. ඉතින් ඒගොල්ලෝ බිත්ති ගානේ hina වෙලා ඉන්නවා. පෝස්ටර් ගහගෙන ඡන්ද කිට්ට වෙනකොට. හැම එකම දෙනවා. දිනවල පස්සේ බයින. ඡන්දේ දීපු එකෙක්වත් සන්තෝෂෙන්නේ නැහැ. ඒ මොකද ඒ කාම ඡන්දේ දුවන්නේ. ඉතින් මේ වෙනුවට දන්න වූ ස්වාධීන වූ නික්ලේශී වූ අරමුණට හිත දාන්න යන්නේක ඒක සීල ශික්ෂාවට දාන්න එපා. ඒක උංගා ගැඹුරු ශික්ෂා. එනිසා ඒක කරත් පින් සිද්ධ වෙනවා කියන උත්සාහ කරා. හරියන්න ඕනේ. ඒක හරියන්න ඕනේ. අපි කියන ඔලිම්පික් ගියත් ලොකු දෙයක්. පෙරදුනක් ප්‍රශ්නයක් නැහැ. මොකද රටක් නියෝජනය වෙන්නේ ඔලිම්පික් එක. හැම කෙනාටම යන්න බෑනේ. එනිසා කවුරු හරි මේ ප්‍රයත්නය කරත් විතක්කේ යොදන්න මධ්‍යස්ථ අරමුණකට උදාසීන අරමුණකට නැවත නැවත යොදලා ඒ යොදපු බව ප්‍රත්‍යක්ෂණය කරන්න. ਵਿචාරේ මොකද්ද උනේ කියලා හෙලි කරගන්න පුළුවන් නම් ඒක තමයි කමඨාන් සුද්ධ කරනට අපි කරන්නේ. මේ කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් ඒක නට භාවනාවට භව්‍යයි. එයා මාර්ගස්තේ කිය. එයා පළවෙනි ආර්ය පුද්ගලයට වැටෙනවා. අපි දන්නවා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය කිව්වා සෝවාන් මාර්ගස්ත සෝවාස් පලස්ත. මේකන අනිවාර්ය මාර්ගස්තයි. ඒකට ඒක නා ආහුනේයයි බාහුනේයයි දක්ෂිනේයයි අංජලි කරණීයයි. ඉතින් ඒක තීන්දුව වෙන්නේ මොකෙන්ද? මම කොයි වෙලාවේ ඒ ආර්ය භූමියේ ඉන්නවද මම කොයි වෙලාවේ පෘථග්ජන භූමියේ ඉන්නවද කියලා අසංවිධිත වූ ਵਿਚාරය, විතක්කය, සංවිධිත වූ දන්න අරමුණට නැවත නැවත යෙදවීමේ වර්ධනයක් පේන තියෙනවා නම් අපට. පරියංකෙන් පරියංකයට. ඒතකොට යාට තේරෙනවා මේක අම්මා අප්පා දීපේක නෙවෙයි මම්ම ගිහිල්ලා බුද්ධෝත්පාද කාලෙක ඉල්ලගත්ත දෙයක් නැත්නම් මට ලැබිච්ච දෙයක් මම උත්සාහ කරා මට කියන්න පුළුවන් දැන් හුස්ම දෙකක් 100න් යුක්ත ගන්න. හුස්ම තුනක් පුළුවන්. හතරක් පුළුවන්. පහක් පුළුවන්. ඒක පුංචි අභ්‍යාසයක්. ඒක පුංචි අභියෝගයක්. ඉතින් එකකින් පටන් ගත්තට පස්සේ දිගට දිගට යනකොට ඔන්න විතක්කේ වැඩෙන්න පටන් ගන්නවා. විචාරයත් වැඩෙන්න පටන් ගන්නවා හුස්ම විස්තර. එන්න එන්න එන්න එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක මේ පුද්ගලික ලක්ෂණයක් නෙමෙයි. අපි කරන මේ මේ ප්‍රයත්නයක් කරන්න ඕනේ ඕනම අරමුණක් වැඩි ඇසුරු කරනකොට අරමුණේ අලගිය මුලගිය ව්‍යංජනාන ව්‍යංජන අංග ප්‍රත්‍යංග පේනවා මේ මේ වෙලාවේ මම මේ කතා කරන අන්නේ ටික හෙලි කිරීමෙන් පේන දේ කමඨාන් වාතාවට දෙමිල්ලෙන් අපි මේ විතක්ක ਵਿਚාර දිග උපරිම ප්‍රයෝජන ගන්නවා එතකොට අපි දන්නවා මගේ හිත දැන් මෙන්න මෙතෙන්ඩයි යන්නේ ඒ යන්න පාවිච්චි කර අරමුණට ආලම්බණයට අපේ කර්මස්ථානයි අරමුණ ආලම්බණය කියලා කියනවා. ඉතින් මේකට අපි කයමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේකෙන් පේනවා අපි මේ විදිය ප්‍රයත්නයක් ගත්තේ නැත්නම් අපේ හිත කොච්චර අසංවිධිතද? එහෙව් අසංවිධ හිතක් ඇති මනුස්සයෙකුගෙන් කටෙන් කොච්චර ලස්සන සින්දු පිට වුණත්, කොච්චර ලස්සන කතා පිට වුණත් කක්කමනේ ගණ්ඩව දෙයක් නැහැ මේ අසංවිධ හිතකින් ඇවිල්ලා තියෙන්නේ. එයිසා පොටි ගාන සෙනකට කතා කරන්න පුළුවන් වුණත් සෙනක නතු කරන්න පුළුවන් වුණත් ඒ කතාවේ කවදාකවත් යහ ගුණයක් සුභ සිද්ධියක් අර්ථ සිද්ධියක් නෑ ඒක නිසා අද ජනමාධ්‍යයේ ඉහළම තැනක අපි ඉන්නේ තාක්ෂණය. අද විතර මානව මනස පිස්සු වැඩිච්ච කාලයක් මානව ඉතිහාසෙම නැහැ. ඒ තරම්ම මේ තාක්ෂණය විසින් අපි නන්නත්තර කරලා තියෙනවා. හැබැයි බය වෙන්න දෙයක් නැහැ. කවුරු හරි මේ සතිය තේරුම් ගන්න විතක්ක ਵਿਚාර තේරුම් ගන්න මේ නන්නත්තර ලෝකයේ ගැන අරමුණු ගන්න වැඩි කරලා තියෙනවා. නමුත් මං යොදවන්නේ මගේ හිත අසවල් අරමුණට කියලා දන්නවනම් යොදවන අරමුණෙන් මං අරසා වෙනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. මම සතිමත්ව මගේ ඉස්සරහ තියෙන අරමුණ රකින්නවනම් අනිවාර්යයෙන් මේ අරමුණෙන් මාව රැකෙනවා. ඒක කොච්චරක් වැඩිනවද? ධක්මං කරනකොට පියවර කීයක් මට මෙනෙහි කරමින් මම ඉන්නේ වම දකුණ කියලා දැනගෙන යන්න පුළුවන්ද? දත්ම දින වේලාවක මම කොච්චර වෙලාවක් කරන වැඩේ දන්නවද? බත් කන වෙලාවේ මම කොච්චර වෙලා බත් පිටු ගාණක් කන බව දන්නවද? බුදුජානසේ ගච්ඡන්තෝ ආගච්ඡාමි इति පජානාති තිතෝ ආටිතෝ මිති පජානාති වශයෙන් මේ වැඩ පිළිවෙල කොච්චර අනුකම්පාවෙන් කෙරුවද කියලා කියනවනම් කොච්චර අපේ ජීවිතයට උපදෙස් දෙනවද කියනවා උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. මම වැසිකිලි කැසිකිලි කරනකොටත් මම සිහියෙන් කරනවා. ඉතින් ඒකෙදී අර විතක්කේ යන්නේ Taman ඉන්න කය ඉරියව්වට. ඉතින් මේ කතාව මම ගොඩක් කිව්වේ ඇත්තට මේ කමඨාන් සුද්ධ කිරීමට ටිකක් උදව්වක් වෙන්න. දැන් මේ විතක්ක ਵਿਚාර දෙක මේ විදියට මෙනෙහි කරමින් සල්ලක්කණය කරමින් නම් කරමින් ගිහිල්ලා මේ විතක්ක ਵਿਚාර දෙක නැතුව මෙනෙහි කිරීමකින් තොරව අපිට අරමුණ වශී කරගන්න පුළුවන් කාලයක් එනවා. මෙනෙහි කරන්නේ නැතුව ආස්වාසිය ඉන්න බව දැනගන්න පුළුවන්. මෙනෙහි කරන්නේ නැතුව ප්‍රසවාසය එතකොට කියනවා ඉස්සල්ලා එකට කියනවා සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පරමජ්ජහාන උපසම්පජ්ජ විහෙරති කියන ඉහළම මට්ටමේදී විතක්ක ਵਿਚාර සහිත ප්‍රීති සුඛ සහිත ප්‍රථම ධ්‍යානට යනවා. ඒකේ දෙවෙනි ධ්‍යානයට යනවායි කියලා කියන්නේ අවිතක්කං අවිචාරං සුවේක ජම්පීති සුඛං ဒ ුතිය ඥානං උපසම්පජ්ජ වේදි. මෙනෙහි නොකර අරමුණ නතු කරන්න පුළුවන්. එතනින්දී තමයි ඉස්සල්ලාම අපි මෙතෙක් වැඩගත් අස්සියෝ දෙන්නා විතක්ක ਵਿਚාර දෙක නැතුව යන්න පටන් ගන්නවා. මෙතනදී තමයි වචී සංඛාර පිළිබඳව යෝගාවචරය ඉස්සල්ලාම වශයක් දක්ෂතාවයක් ගන්න. නමුත් මේක හරි අමාරුයි කියලා දෙන්න කොතෙක්ද යනකම් මෙනෙහි කරන්න ඕනද කොතනින් එහාට මෙනෙහි කළ යුතු නැද්ද? එහෙම නැත්නම් අපි කිව්වොත් සක්මන් කරනකොට අනිවාර්යයෙන් මේ වම දකුණ වම දකුණ නැත්නම් ඔසවනවා තබනවා එනවා ඔසෝන යවන තබන කියන්න කියන්න අර සතියකුත්ව තබන්න පුළුවන් පියවර ගන්න වැඩි වෙනවනේ. නමුත් ටිකක් වෙලා ගියාට පස්සේ යෝගාවචරයට තේරෙනවා මෙනෙහි කරන්න ඕනේ මම දැන් ඇවිදින බව, gediya පිටින්ම ඇවිදින බව දන්නවා. මේ මෙනෙහි කිරීම හිතට කලබලයක්. හිතට මහා බරක්. මෙනෙහි නොකර ඇවිදින බව දැනගන්න පුළුවන් වෙන්නේ කොතනදීද මෙනෙහි කිරීම නතර කරන්නේ. මේ විතක්ක ਵਿਚාර දෙක නතර කරන්න කියන එක හරි අමාරුයි යෝගාවචරයට කියලා දෙන්න. එයා පරිේශන කරලම දැනගන්න ඕනේ. මෙතෙන්ට යනකම් විතක් ਵਿਚාර පාවිච්චි කරනවා, මෙනෙහි කරනවා. ඉතින් යට මෙනෙහි කරන්නේ නැතුව අරමුණ වශී කරගෙන තියානින්. ඒක හරියට මේ වාහනයක් කෙලවන කෙනාට කොයි වෙලාවෙ ෆස්ට් ගියර් එකේ ඉඳලා සෙකන්ඩ් ගියර් එකට දාන්න ඕනද කියන එක ඉංජිනේර කෙනෙකුට කරන්න බෑ. දන්නේ නැහැ. ඒක කන්දකනම් තියෙන්නේ බර වැටලා තියෙනවා නම් එන්ජින් පවර් එක කොහොමද කියලා බලද නැහැ. යන වෙලාව වැටිලා ගියරක මාරු කරගන්න ඕනේ. ඉතින් ඒක දන්නේ නැත්නම් ඉතින් ආ ෆස් ගියර එකේම යයි. ඉතින් අඬාගෙන දුවන්නේ වාහනේ. ඉතින් යෝගාවචන වෙලා තියෙන එක තමයි. කිසිම වෙලාවක ඒ වගේ මෙනෙහි කිරීමකින් තොරව භාවනාවට යන්න දෙන්නේ අර විතක්ක ਵਿਚාර දෙක උදව් කරපො දෙන්න වැඩ අරගෙන ඉවරලා අහක් කරන්න ඕනේ. මේ දෙන්න අයින් කරන්න ඕනේ. ආන්නේ ඒ වැඩේ බෞද්ධයන් අමාරුයි මොකද මේ උදව් කරපේකනා කියලා නිකන් සාක්කුවේ දාගෙන ඉන්නවා. පවුනේ අප්පා. මට මෙතෙන් දෙන්න උදව් කරපු විතක්ක ਵਿਚාරණය කියලා ඉතින් මෙනේ කරගෙන කරගෙන කරගෙන යනවා. ඒක නතර කරා නම් යාට තියෙනවා විතක්ක ਵਿਚාරයේ ටූල් එකක් එහෙම නැත්නම් උපකරණයක් විතරයි. මේ ළමේ නැගිටිනකන් දඬු කඳ ගහලා දුන්නට දඬු වැට ගහලා දුන්නට නැගිටට පස්සේ දඬු වැට ඕනේ නැහැ. ඊට පස්සේ නැගිටලා යනවා උන්. ඊට පස්සේ දඬුවටට බාධාවක් වෙනවා. අන්න එතෙන්ටි මේ වගේ විතක්ක ਵਿਚාර දෙක පාවිච්චි කළ යුතු වෙලාව සහ නොයුතු වෙලාව තේරුම් අරගන්න දාස්ක්ෂ වෙනවා. මේ වගේ දවස් 10 15 දිගට භාවනා කරනකොට හොඳට කරන කෙනා දවස් 6ක් 7ක් යනකොට තේරුම් ගන්නවා මට දැයි බිය යන්න පුළුවන් කියලා. එතකොට හිත බොහෝම ඉක්මනට අරමුණට ඉක්මනට සමීප වෙනවා, උත්සන්න වෙනවා, ආසන්න වෙනවා. ඒ නිසා ඒක හැලීම අනවශ්‍ය වෙලාවෙ මේ විතක්ක ਵਿਚාර දෙක හැලී හලලා යන වැඩේට බොහොම අප්‍රමාදීව සමීපව උත්සන්නව ආසන්නව බලන්න පටන් අරගත්තොත් අපි විතක්ක ਵਿਚාර දෙක පිළිබඳ වශී භාවයකට යනවා. අවශ්‍යලා පාවිච්චි කරනවා. අනවශ්‍යලා පැත්තකට දානවා. ඊට පස්සේ යාට හම්බ වෙන අවස්ථාවක් ඒ එක අරමුණක් බලාන ඉන්නකොට විතක්ක ਵਿਚාර දාලා එකම අරමුණක් කැපිපෙන විදිහට බලනකොට ඒ අරමුණත් මෙනෙහි කරන්න ඕනේ අරමුණ දිහා බලනකොටම හාත්පස විශාල අරමුණු රාශියක් තියෙන බව තේරුම් ගන්න පටන් ගන්නවා. මම මුහුද දිහා බලන එක එක රැලක් දිහා බලන්නේ හිටියට මේ අන්තිමට මුළු මුහුදම පේනවා. එක රැලක් වෙන් කරුවේ නැති වුණාට හැම වෙලාවෙම රැලි. ඒ විදිහට සමස්තේ දිගට පද්ධතියෙම දකින්න නැත්නම් ඒකට කියන පොදු ලක්ෂණ දැකීම කියලා යන වෙලාවේදී විතක්ක ਵਿਚාර අතහැරෙනවා. අතහැරියට පස්සේ තමයි අපි අර එක තැනකින් බසගත් මේ සතිය එක තැනකින් බසගත් මේ සමාධිය පැතිරෙන්න පටන් ගන්නවා. ඊටත් ඉස්සරහට යනකොට මේ යෝගාවචරයට තේරෙන්න පටන් අර ගන්නවා. එක අරමුණක් දිහා බලනකොට ඒ අරමුණ අනික් අරමුණෙන් ගොඩක් වෙනස්. ආස්වාද ප්‍රසවාසයේ ඉන්නවා හිත පිට යන්නේ නැහැ. එතකොට ආස්වාද ප්‍රසවාසයේ වෙනස්. නමුත් හිත පිට යෑමක් නැහැ. සද්දත් ඇහෙද්දී ආනපන බලන. වේදනක් දැනෙද්දී ආනපන බලන. හිතවිලි තියෙද්දි ආනපන්න බලනකොට පේනවා ගොඩක් අරමුණ තිබුණට මෙනෙහි නොකරට මට අර අරමුණේ මූණට මූණ දාලා තියා සිටීමේ හැකියාවක් මුලිච්ච කරගෙන සිටීමේ හැකියාවක් ඉස්සරහට තියෙනවා තියෙනකොට අරමුණේ හිත තියෙන තාක්කල් මට අරසාවක් තියෙනවා කවදා හරි හිතනද භාවනා කරන ගිහිල්ලා මම මූල අරමුණ ස්ථානේ නැහැ මම දැන් එතකොට තියෙන සද්දයක් බලන්න ගිහිල්ලා මම කලබල වෙන්නේ මට ඕන වෙලාවක ආය මූල කර්මස්ථානට එන්න පුළුවන්කම තියෙනවා නම් සද්දයකට ගියයි කියලා ප්‍රශ්නකුත් නැහැ. හිතවිල්ලකට ගියයි කියලා ප්‍රශ්නකුත් නැහැ. වේදනාවට ගියයි කියලා ප්‍රශ්නකුත් නැහැ. මොකද අර Taman මෙතෙක් වැඩ කරන ගිය අරමුණ බොහොම අස්මායමේ තියෙනවා. එතකොට මේ යෝගාවචරය අර විතක්ක ਵਿਚාර නැතුව කෙරුවා විතරක් නෙවෙයි. අනික අරමුණ ඇතුළට ආව පමණින්ම කෙලෙසෙන්නේ නැහැ. බය නම් සැක නම් මූල කර්මතාණ්ඩ යන්න. එහෙම නැත්නම් පැතිරෙන්න ආරයි. ඕනේ අරමුණට එන්න ආරයි. එන්න ඇරියට පස්සේ ආට තේරෙන පටන් අර ගන්නවා මේ සතිය මෙතෙක් කල් පාවිච්චි කිරීමට මූල කර්මස්ථානය දඩමීම කරගත්තට අරමුණු කරගත්තට ආලම්බණය කරාට දැන් පිට අරමුණට ගියයි කියලා ඒ බව දන්නවනම් ඒකත් සතියක්. ඒක අරිට වැඩිය හොඳ සතියක්. නිසා හිත පිට ගියත් සතිය කැඩෙන්නේ හිත පිට අරමුණට ගියත් ද්විතීයි අරමුණට ගියත් සතිය කැඩෙන්නේ කියලා ඒ තේරුම් ගන්න තේරීම විතක්ක ਵਿਚාර පන්නලා අරමුණු දෙක තුනක් තියදී සතිය පැවැත්වීමල හැප්පටන් අර ගන්න පටන් හැකියාවක් හිතේ තියෙනවා ඒක හරියට මේක මට අදාළ උපමාවක් නෙමෙයි මම කියනවා පළවෙනි බබා හම්බෙච්චාම යම්මට ඒ බබාගේ වැටි කරගන්නත් ආයම්මලා ඕනේ කිරියම්මලා ඕනේ අත්තම්ම ගෙන්න ගන්න ඕනේ නැවත අපේ අම්මට වගේ 11 දිනක ළමයි හම්බ වෙනවා නම් 2 3 4 5 යනකොට ළමයි 3 4 දිනේ කියලා ප්‍රශ්නයක් නැහැ. අච්චර නටන්න දෙයක් නැහැ. පළවෙනි බබාට තමයි වෙන ඇටිල්ල තියෙන්නේ. මේ අම්මා කියනවනම් පළවෙනි බබාට වගේ 11ටම ආයම්බලා ඕනේ කිරියම්බලා ඕනේ කරන්න කිව්වොත් එහෙම කරන්න බෑ. අපි පොඩියක බස් එකේ ගියේ දා දන්නේ නැතුව වනට රසාවට රසාවට ගිහින් බන්ටරොම් බබෙක් හම්බ වෙනවා බස් එකෙම කෙලින්ම ගියා. වාට්ටුවට ගියාට මොරිස් කියලා නම දැම්මා. ඒ ගිය බස් එකේ නම මොරිස්. දන්නේ මේ යන්නේ මේ ගිහිල්ලා බබා හම්බෙන්න යන්නේ කියලා. ඉතින් ඕකට දඟලන්න පටන් අරගත්තොත් නඩන්න පුළුවන් නෑ. ඔය ඇත්ත තමයි දෙන්න දෙපැත්තට යනවා කියලා බරපතල වැඩක් තමයි වදනවා කියන එක ටිකක් අමාරු වැඩක් තමයි මම කරලා නැති වුණාට. නමුත් දෙක තුන හතර ගියාට පස්සේ ওই පළවෙනි එකට කරන තොවිල් නැටිල්ලක් අවශ්‍ය නෑ දෙකට තුනට ඊට පස්සේ බේන්න පටන් ගන්නවා සතිය තියෙනවා අරමුණු දිශේ ටිකක් හැසිරලා බලනවා යා ඕනනම් කැමති නම් ගෙදිට එනවා මූල කර්මත් වෙනවා ආයෙ යනවා ආයෙ හැසිරෙනවා එතෙදි ගියාට පස්සේ පේනවා මේ එකම අරමුණක් නොතිබුණාට අරමුණු රාශියක පොඩි පොඩි එහෙම රෝන් දෙක අහලා එනවා එහෙම නැත්නම් අපි කියන නන්නත්තර වෙලා ආපහු එන්න දානවා ඒක හරි වටිනවා මෙනෙහි කිරීමක් නෙවෙයි මෙහෙවීමක් කිසිම නැතුව පිට යනවා හිත. ඒ කියන්නේ නරකට තමයි. ඇවිල්ලා තමන්ගේ අරමුණේ ඉන්නවා. අන්තිමට වන්නොට එහෙම ඉන්න කියන මධ්‍යස්ථානයක් නැහැ. මූලික කියලා gedarak කියලා එකක් නැහැ. මෙයට හොඳට සතියක් තියෙනවා. ඒ සතිය නිමිත්තක් ගන්නෑ. මෙතිකල් ගත්ත මේ බෙන්ච්මාක් එකේ රෙෆරන්ස් පොයින්ට් එක ගන්නෑ. ඒ වුණාට හොඳටම දන්නා මේ අරමුණු රාශි දඟලනවා. හැබැයි මගේ සතිය කැඩලා නැහැ. ඒතකොට කියනවා ඒ ඒ වෙලාවට තියෙන සතියට කියන අනිමිත්ත සතිය කියලා විශේෂිත වූ නිමිත්තක් නැහැ. හැබැයි සතිය තියෙනවා. ඒක හරියට මේ අහසෙන්තරාවක ගුවන්ඥානයක පොළොවිදිගේ අනතාක්කල් අපි දන්නවානේ බර ගන්නේ පෘථිවි තලයේ කියලා රන්වේ එකේ කියලා ඉතින් යෝග එන බර අන්තරයක් ඔය ආසයන්තර ගැන පොඩි දෙලම නෑ ඊපස්සේ ගිහිල්ලා අහසේ හිටන වෙලාව බලන්න මොකේද හිටලා තියෙන්නේ කියලා පොළොතලයේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඔක එක වේගයකට ආවට පස්සේ යා ගුවන්ගත වුණාට පස්සේ දැන් වාතලයක හිටිනවා. කාටවත් හිතන්න බෑනේ මේක මේ මේ ගුවන්තලයේවත් තියාගන්න බැද්ද එන විශාලයි ඔය රන්වේ එකක් හදනවා කියන එක දෙල්ලමක් නෙවෙයි. එන පොළොවේ ඉඳලා තලතලවිල යන්න ඕනේ. මෙච්චර බර යන්ත්‍රේ උස්සනවා. ඒතට හිතින්නේ මොකේද? ඒරෝඩයිනමික්ස් මේ වාත ස්තරයක හිතන්න බෑනේ. දැන් අවුරුදු 200 ගාණක් වුණා ඕල් රයිට් පිල්බල් රයිට් දෙන්න ඔය දෙල්ලම කරා කවුරක්වත් හිතුවේ නෑ මේ යකඩ යකෙක් අහසේ හිටවන්න පුළුවන් වෙයි කියලා දැන් දන්නවා අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් ඒ වගේ මේ අරමුණක ගන්න නැත්තම් මේ ඝන ස්තරයක ගෙනියන උපස්තරයක යන වාහනේ කියලා උස්සලා අරමුණක් නැත්නම් ගන්න පුළුවන් ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කරලා පෙන්නවා. එතකොට කියනවා අනාරම්මන සතිය නැත්තම් අනිමිත්ත සතිය නැත්නම් අනිමිත්ත සමාධිය කියලා. එතෙන්දී ඔය ඇතුළතක දොඩවිල්ලකුත් නැහැ. වචන කතා කරන්නත් බෑ. කෙරුවොත් මෙතන කවදාකවත් යන්න බෑ. එදා කවදා හරි යෝගාවචරයක් ගිහිල්ලා මෙනෙහි කිරීමකින් තොරව එන්ට එකම අරමුණක් කියන එකක් නැතුව කොයි අරමුණේ හිටියත් මට නැත්නම් අරමුණෙන් අරමුණට මාරු වෙද්දිත් මට සත්‍ය පවත්වන්න පුළුවන් කියන ඒ තීව්‍ර භාවයට ඒ කියන කඹේ ඇවිදින මට්ටමට ගියා නම් තේරෙනවා අපි එදිනදා මේ ගණයා කරේ යෙදිලා කුලයා කරේ යෙදිලා කතා කරගෙන ඉඳද්දි කවදාකවත් එතෙන් යන්න බෑ ඒ නිසා ඒක ඒක ඒක නැත්නම් මේක ඉතින් තේරෙන පටන් ගන්නවා ඇයි සරුවචනාංශي අරඤ්‍යගතෝ වා කිව්වේ ඇයි සරුවචනාංශي රුක්ක මුලගතෝ වා කිව්වේ ඇයි සරුවචනාංශي ශූන්‍යාකාරගත වෙන්න කිව්වේ ඇයි මේ කාමභෝගීන් කලියට බය සමනීයානි වනපන්ත සේනාචනනි නතේ කාම ගවේතිනෝ කාම ගවේෂින් කවදාවත් කැලියට යන්නේ නැහැ ඒගොල්ලෝ හරි බයයි ඒගොල්ලෝ රාජධානියට යන්නේ අගනුවරට යන්නේ ඒකේ තියෙන සැප සම්පත් වලට කැමැති මේක වෙන එකක් ඉතින් කාට හරි තේරෙනවා නම් මේ මිච්ඡා වාචා සම්මා වාචා කියන දෙකේ ඉස්සෙල්ලා අපි කරන්නේ සමාජයේ ගතන නරක වචන කතා නොකර ඉන්න එක. නමුත් මෙතන ඒක නෙමෙයි කියන්නේ. ඇතුළතින්ම විරති චෛතසිකයක් එනවා. මේ දොඩමලු වෙන්න පටන් අරගත්තොත් පිස්සු විහාටෝ තමයි මතුවෙන්නේ. වට කරන්නේ. නිස්සද්ද වෙන්න හුදකලා වෙන්න විවේක වෙන්න ගත්තොත් සත්පුරුෂයෙකුට ලඟ වෙන්න ඉඩක් එනවා. ඒ නිසා අපි මේක කැපකිරීම එහෙම නැත්නම් මේ මිච්ඡා වාචා එහෙම නැත්නම් වචී ක්ෂාර එහෙම වචී සංඛාර නතර කරනවා කියන මොන්න තරම් කැපකිරීමයි සීල ශික්ෂාවේ එහා ගිය හික්මීමක් සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාට යන්න ඕන. ගියාට පස්සේ තේරෙනවා මේ වචනය කියන එක මිනිස්යාට විතරක්ම ආවේනික වෙන කිසිම සතෙකුට නැති පරිණාමයේ උසස්ම මට්ටමක්. නමුත් මිනිස්යාට ස්විච්ඡාවෙන් ඒක නතර කරන්න පුළුවන්. නතර කරපුවාම ලැබෙන ලාභේ තමයි අර පොළොවේ දිගේ ගිය ආශයන්තරාව අහසට නංවන්න පුළුවන්. එතකොට පේනවා උහෙලට ගියාම පේනවා මේ ආර්ය ලෝකය කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් ආර්ය වෝහාර කියන්නේ මොකද්ද? ඇති වෙච්ච දේ වෙච්ච හැටියට කියනවා. ඊයනෝ බලනකොට අපි මෙතෙක්කල් මොන්න තරම් දන් දුන්නත් මොන්න තරම් සිල් රැක්කත් මොන තරම් භාවනා කරත් අපි කතා කරන්න යෑම නිසා කට ඉස්සර කරන්න යෑම නිසා අපි කොච්චරක් හානි කරගන්න තියෙනවා. ඒ tie නිසා කවුරු හරි මුලදී කිව්වොත් භාවනා කරනකොට කතා කරන්න එපයි කියලා එයා කියාවි. ඒ මොකද කතා කරුවයි කියලා පව් සිද්ධ වෙනවයි. මොකද්ද කතා කරපුවා වෙන්නේ කියලා මුලදී මුලදී ඒගොල්ලෝ වාද කරනමුත් ඉහළට ගිය කෙනාට තේරෙනවා බුදුහාමර මේක කියලා තියන්නේ නිකම් මේ හාසනුවක් දාලා මීහරෙක් කී කරු කරනවා වගේ දෙයකට නෙවෙයි. ඇතුලෙන් තේරෙන්න පටන් ගන්නවා ප්‍රඥාවන්ත වෙන්න වෙන්න වෙන්න කතා කරන්න කරන්න මේක නිකන් බැටරිය ඩිස්චාර්ජ් වෙනවා. ඒක නිසා කියනවා බස්සට කැලේ ඉන සත්තුන්ගෙන් බස්ස කතා කරන්නේ නැහැ. හ්ම් කියලා මොනවා කියද? ඌ තමයි සතුන් අතර විනිශ්චයකාරතුමා. ඕන ප්‍රශ්නයක් ආව බස් එක ළඟට තමයි යන්නේ. ඒක නිසා Taman දැනගන්න ඕනේ මේ කතා කරන්න එන එක නිකන් කොහොල්ල බබාලා වගේ එනවා කියන්නේ වට කරගෙන එනවා. අතේ පොල්තල් ටිකක් ගාගෙන ඉන්න එකයි තියෙන්නේ. එනකොට නිකන් ඔය මොනවා හරි කියන. ඉතින් මිනිස්සුන්ට හිතෙන්නේ මේ තරහ වෙලයි කියලා. අයි මොකද ඇසුර තියෙන්නේ අපේ කච කචේනේ. දෙමලිච්චෝ ආවේ. කොයි වෙලාවක කච කච කච කච කච කච කච කච කච කච එයිසා එකෙක් ඉන්නවනම් බ්‍රහ්මයි කියලා බුදුහාමුදුරු කියනවා. දෙන්නෙක් එකතු කරන් දේව වෙනවා. තුන වෙනකොට ගම හතර වෙනකොට කෝලාහලේ. ඉතින් ගෙදරක වවුලක ඉන්නවා කිව්වම අමපා මල් තියලා වඳින්න වටිනවා. මේ මිනිස්සු කොහොම මේක බේරගෙන මේ පෞල් ජීවිතයක් ගත කරනද කියලා මාත් හිතේ අවුරුදු 26ක් විතර යනකම්. ඊට පස්සේ තන කණ්ඩ දුන්න නැති වුණත් කමන්නේ නොකානෝපි හරි කමන්නේ මේ කැලේකට වෙලා ඉන්න ගියාම ඒකේ තියෙන සාන්තිය බුදුසජාන්ස කියන මේ වනය බුදුහාමුදුරුවෝ දැකපු හොඳම පද්ධතිය කියලා ඒ මොකද ඒක අහ කියන සියල්ලම අරසා කරගෙන මනුෂයාට ඕනේ ඔක්කොම ටික දෙනවා වැස්සත් අරසා කරනවා ආවත් ප්‍රයෝජන ගන්නවා හුලගත් ප්‍රයෝජන ගන්නවා පොළොවේ තියෙන සාරයත් අරගෙන මනුස්සයට ඔක්කොම දෙනවා මනුස්සගේ වැඩිම කැලේ කපන එක ඌට කොන්ක්‍රීට් බිල්ඩින් ගන්න ඕනේ දැන් මේකත් කොන්ක්‍රීට් බිල්ඩින් තමයි ඒස කැලේ කපන නමුත් බුදුරජාණන් කියන ඔබට මේ පරිේශණය තියෙන පරිේශනාගාරය තමයි අරණ්‍යගත වෙන්නේ කියලා ඒ මොකද මේ ගත් කොළන් වලට කතා කරාට උන් ආපහු පත් උත්තර දෙන්නේ නැහැ ගස් ළඟට ගිහලා උන්ටට බැනගෙන බැනගෙන බැනගෙන යන්න ගාලල්ලා ගාන්නේ කවුළු වල්ලා නිකයි. මොනක්ක කියන්නේ. ගමක දොඩකේම කරන්න ගියොත් ඉවරයි. ඒක නිසා මේ විරති චෛතසිකය භාවනාදී ක්‍රියාත්මක වෙන්නේ අකිරියෙන්. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයක් තිබුණාට මෙතර පංචාංගික මාර්ගයක් තමයි වඩන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප වඩන්න ඕනේ. සම්මා වාචා සම්මා කම්මන්ත සමාජීව නොකිරීමෙන් විරමණයෙන් එතෙන්ට යනකොට චෛතසිකයක් විදිහට කටයුතු කරනවා. ඊට ඉස්සෙල්ලා කොච්චරක් පුහුණු වෙලා තියෙන්න ඕනද කියලා හිතන්න. පුහුණු කරලා කරලා ඒ ගැම්ම තමයි එතෙන්දී විරචි චෛතසිකයක් විදිහට උදව් කරන්නේ. ඒ නිසා වඩනකොට සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි පංචංගේ වඩන්න ඕන. අරක හම්බ වෙනවා කතා නොකර සිටීමේ. ඒ නිසා අපි භාවනා පැයක් මෙතන වාඩි වෙලා ඉන්නකොට හිතන්න මේ පැයේ ගෙදර හිටියනම් කොච්චර කතා කරනවද මේ පැයේ කතා නොකර ඉන්නක මොන තරම් සාන්තියක්ද කියලා මොන තරම් ශබ්ද දූෂණය පැත්තෙන් අපි කරන ලොකු සේවයක්ද කියලා කිසි කෙනෙක් ඒක සමාදම් වෙන්නේ නැහැ ඒක තේරෙන්නේ මේ කතා නොකර සිටීමෙන් වෙන ලාභේ එචා බුදුජාන් වහන්සේට මුනි කියන වචනේ පාවිච්චි කරනවා බුදුජාන් වහන්සේට කවුරු හරි ගිහිල්ලා කතා කරොත් බෑනම් විතරක් කතා කරනවා හානම් කතා කරන්නේ උත්තර දෙන්නේ නැහැ. අදිවාසීතු භගවා තුන්නී භාවේන කියන වහන්සේට දාන්න වඩින්න කියන කර්බනින්. ඒ කියන්නේ හෙට වඩිනවා. බැරි නම් විතරක් බෑ මට අවල් දවසේ වැඩක් තියෙනවා කියලා. ඉතින් ඒකට ඒ යන්න ඉස්සෙල්ලම නිකන් ඒ දෙබස දැනගෙන තියෙන්න ඕනේ. අවශ්‍ය නම් විතරයි ඒ ඒක බටහිර ලෝකේ දාලා තියෙන ලස්සන කතාවකට හොඳම තරුණ වයසේ අම්මා කෙනෙකුට මේ කොල්ලෙක් හම්බුණා. ඉතින් අම්මට හරිම සතුටුයිලු. ඉතින් ඒක හැමදේම අම්මා ඌට හරි ගසලා දෙනවලු. මූ කතා කරන්නේ. ඉතින් අම්මට හරිම අප්සෙට් මූ මේ කන කන වෙලාවට කනවා, කක්ක කරන වෙලාවට කක්ක කරනවා, දෙල්ලම් කරනවා, දෙල්ලම් මොනවා කරුවත් කතා කරන්නේ නැහැ. ඉතින් අම්මට තේරෙනවලු මේකගේ වර්ධනයේ කිසි බාධාවක් නැහැ කියලා. සියල්ලම අම්මත් දක්ෂව කරනවලු. ඒක දවසක් අම්මා මේ අවන් එකට බනිසෝගයක් ගෙඩිය වගේ දාලා දරපලපලා ඉන්න වෙලාවේ දරපල නැයි වෙන මොකක් හරි වෙන්න ඇති. බනිස් ගෙඩිය කර වෙලා. අර්ග කතා වල ගලු අම්මට අම්මා බනිස් ගෙඩිය කර වෙලා කියලා. අම්මා දූනල් අනේ පුතේ මොච්චර කල් මොකද කතා කරුවේ නැත්තේ බලපන් මං මොච්චර වින්දද ඔබ කතා කරන්නේ නැති බලන්නේ නැති නම කතාවනේ බනිස් එක කර වෙනවා කියව. ඌ කතා කරන්නේ කියන්න දෙයක් තියෙනවා විතරයි. නැත්තම් මොනට කතා කරන්නේ? අපි එහෙම නෙවෙයි බණ දෙක හරියට කතා කරනවා කරුණොත් කතා කරනවා. මේ ක්‍රමේ සංඝයා එකතු වෙච්චාම සංඝයා දාන මොෂන් එකක්. මම දැන් ගේන්න හදන යෝජනාවක් විරුද්ධ නම් විතරක් අත උසන්න නැත්තම් තූෂ්ණි භාවයට යන්නේ කියලා. මුළු ප්‍රාතිමෝක්ෂෙම දේශනා කරන්නේ මොෂන් එක දාලි වරලා. මේක අහගෙන ඉන්න මම දේශනා කරනවා වැරදි නම් විතරක් අත උසන්න. විරුද්ධ නම් විතරක් අත උසන්නේ. ඉවර වාක්‍යයක් ඉවරනකොට කියනවා ඔබ වහන්සේලා නිහඬ හිවීම මම පිළිගත්ත එක හරි කියලා මම යනවා ඊගාවෙකට. ආයේ සම්මත ගන්නෑ තැන් තැන් වලින්. මේ තමයි අපේ සංඝ සම්මුතිය. මුලින්ම කියනවා මම ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්න හදන්නේ ඔබ වහන්සේලා විරුද්ධ නම් අත උස්සලා හරි මොන හරි කතා කරන්න. නෑනේ. ඊට පස්සේ නිදාන උද්දේශය කිව්වා. ඔන්න මම නිදාන උද්දේශය කිව්වා. කායවත් විරුද්ධත් නැහැ. හරි. එහෙනම් ඒ කියන්නේ හරි. මං යන දෙකට. ඔන්න ඒක කිව්වා. ඊට පස්සේ කියනවා හරි. නිදාන කරදර කරදර නැහැ. ඔක්කොම දාන්න. හා. ඊගා සභාවේ ටට් ටට් ටට් ගාලා ඔක්කොම ගේන ගේන යෝජනා ස්ථිර වෙනවා. කවුරක්වත් අත උස්සන්නේ නැහැ. ද සාමාන්‍ය සභාවක් ගන්න බෑනේ ගිහි සභාවක්. පක්ෂව කතා කරනවා විපක්ෂව කතා කරන කවදාකවත් මොනම දෙයක්වත් ඉවරයක් කරන්න බෑ. කිසිම මේ යෝජනාපි යෝජනාවක් ඒකමතිකව තියා කොහොමඩක්ක සම්මත කරන්න බෑ. කච කචේ. ඒකට කියනවා එකතු වෙනවට කියනවා සම්මතය සමතය සමාධිය කියලා. කච කච ගන්න පටන් ගත්තාම සමතයක් නැහැ සමාධියක් නැහැ සමතයක් නැහැ, සමාධියක් නැහැ. ගිහි අතර තියෙන වැඩපිළිවෙලදී හරියට කතා කරනවා. වැරදුනත් කතා කරනවා. තේරෙන්නේ නැහැ. ඉතින් සභාවල් වලට ගියාම සෝරි කියලා හිතනවා මේ මිනිස්සු මේ කියන දේවල අහවල් කෘත්‍ය සම්පාදනයක් තියනවාද කියලා. සම්පාදනය වුණත් කතා කරන නැතුණත් කතා කරනවා. සංඝයා තුල එහෙම එකක් නැහැ. ඒක බුදුජානක හදලා දීලා තියෙනවා. ඒ නිසා කාටදී කේන්දරි ගන්නවනම් ලෙඩක්. නැත්තම් කේන්දරි ගන්නෑ. ඔය කේමනන්ද සාංශ වැරදිලා පන්දි සාංශට පෙස්සමන් ලියලා ඇරලා. අහවල් දන ප්‍රශ්නක් තියෙනවලු ස්වාමීන් වහන්සේ මට ඒක පක්ෂයක් ඇවිල්ලා කිව්වා ඒක විසඳලා දාන්න කියලා. පන්දි සාංශ කියලා ප්‍රශ්නක් තියෙනවා. ඒගොල්ල කෙඳිරි ගන්නෙ ලෙඩකට උඹ කෙඳිරි ගන්නෙ මොකටද? උඹට මොකක්ද දෙන්නේ කියලා. උඹ නිකන් හිටපන්. මම ඒගොල්ලත් එක බේරගන්න. ගහන්න ඕනේ හොම්බකට රිවර්ට් වෙන්න. අපි වෙන්නේම අනුන්ගේ මගුල් වලට ඇවිල්ලා මේගොල්ලෝ ඇවිල්ලා බීඩිය දාන්න හදන. අර අදහස මේ අය කණ්ඩ දෙයක් ගන්න ඔබ පැත්තට බලන්න ප්‍රශ්න විසඳන්න පුළුවන් කිව්වොත් කිසි කෙනෙක් ඉන්නේ නැහැ. ඒ නායකත්වයට විරුද්ධ වෙන්න. අරයාගේ මගේ අදහස් විමසන්න යනවනේ කද්දාකත් ඉවරක් වෙන්නේ. ඒ වගේ තමයි අපි වම් මොලේ දකුණු මොලේ දෙක එක්කෙනෙක් කච කච කච කච කරනවා. වම් මොලේ. දකුණු මොලේ ඔය කියන දෙයක් අහන කරපරින්. දකුණු මොලේ තමයි නිවන තියෙන කවදාකවත් අවස්ථාවක් එන්නේ නැහැ මොකද වම් මොලේ දිගටම කතාව. ඒක දිගටම මේ උනන්දු කියන්නේ. විග්‍රහ කරනවා, කපනවා, බෙදනවා, කොටනවා, හිතනවා, ඉස්සරහ යනවා, පස්සේ යනවා. ඉතින් ඉතින් දකුණු මුලේ ඉන්න හරි ඉවර වෙන දවසක් හිටපන්කො. කද්දාකවත් ඉවරන්නේ කවදා හෝ ඒ කපන කොටන කතා පැත්තකට ගිහිලා හිත දෙකම ක්‍රියා නතර වුණාට පස්සේ දකුණු මුලෙන් ඔන්න ප්‍රඥාව වෙන්න පටන් ගන්නවා. ඒකට ප්‍රඥාව වෙන්න අර වම් මුලේ තියෙන පැනලා දෙන ගතිය තියෙන. දොඩමලු ගතිය තියෙන. ආ මේක පොඩ්ඩක් නතර කරන්න. ඉතින් අපිට හිතෙන්නේ මේ කතා කරන්න තියෙන අයිතිවාසිකම නැති කෙරුවා. අන්දහසේ මත ප්‍රකාශ කරන්න තියෙන අදහස කිය. ඉතින් උකට කේමන්සන් කෙනෙකුට කියන වල්බూరు නිදහස කිය. දින නිදහස පාවිච්චි කරන්න උන්ට දන්නේ නැත්තම් ඔයie කච කච ගන්නවා නම් මොකට ඊයේ නිදහස ඇති වැඩේ. ඒක නිසා හුදුවට මතක තියාගෙන අවශ්‍යතාවයක් නැත්තම් වචන බිඳින්න එපා. ඒ විදින හැම වචනයකටම සංස්කාර වෙනවා. එතකොට මේ ලොකු ස්වාමීන් වහන්සේ කියන එහෙම වචන නොබින්දත් අපි වචනට නැග්ගේ නැතත් අපේ හිතේ වචනේ නගන්න ඕනේ විතක්ක ਵਿਚාර එනකොටම දිබ්බ දිබ්බ චෞත ඥානෙ තියෙන එකට ඇහෙන්නේ විතක්ක ਵਿਚාර දෙක වචනේ නෙවෙයි. එනිසා කිය වචනේ එන්නේ ඉස්සලා දන්නවා මෙයා මේක තමයි කියාගෙන ඉන්නේ කියලා. ඉතින් ඒක අපිට දැනෙන්න පටන් ගත්තොත් දැන් මම මේ කියන්න හදන්නේ මේක. මගේ හිත යන්නේ මේ පැත්තට කියලා දැනෙන්න පටන් ගත්තොත් පුදුමාකාර මේ හික්මීමක් එතන එන්න පටන් ගන්නවා. ඉතින් ඒක අන්තිමට ඇත්තට කියලා දෙන්න බය හිතෙන තරම් ගැඹුරක් තියෙනවා මේකේ. කියපුවාම හිතන්නේ මේ කට්ටිය හික්මවන්න හදනවා නැත්නම් මේ ආමි නීතිය දාන්න හදනවා කටර විලංගු දාන්න හදනවා නැත්නම් කටර මොහොර දාන්න හදනවා කියලා. නෑ මේ දෙක ගෙනියන්න බෑ. ඒකෙන් කරන්නේ අවශ්‍යන එක මේකෙන් කරන තැම්පත් කරන එක. ඒක නිසා අපි කොච්චර සමාධිය හදාගත්තත් කොච්චර ಗುಣ වැඩුවත් මේ වචනේ හදා ගන්නකම් නැත්නම් මේ මිච්ඡා වාචා මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන දේ හදා ගන්නකම් හරි අමාරුයි. ඉතින් ඔය බුරුමේ ඉන්න කාලෙම අපි ඉන්න වෙලාවේදී ඒ ගෙනලා දීලා හිටිය හොඳ සුද්ධියක් හතර රියන් සයිස් එකේ. ඉතින් එයාගේ තාත්තා ඇමරිකන් කාරෙක් අම්මා බුරුම ජාතික. එන් තාත්තා මේ සයිඩෝට බාර දීලා තිබ්බා. ඉතින් ඒ සයිඩෝ ඒ අපිටත් බන කියන ගමන් ඒ ළමයාට කියලා දුන්නා මේ දස අකුසල්. දස අකුසල් කරන කියන වෙලාවේදී මේ මිච්ඡා සම්පප්පලාප ගැන වචන දවසක බණක් කිව්වා. ඉතින් සයිඩෝ විස්තර කරලා කිව්වා අපි සතෙක් මරනකොට නම් අපි හොඳටම දන්නවා අකුසලේ සතා දඟලනවා බෙල්ල කපනවා ලේ යනවා සතා මැරෙනවා ඉතින් ඒක පාප පාපතාරී එහෙම නැත්නම් අපාගාමී කර්මපතයක් වෙනවා. ඉතින් දන්නවනේ. ඒක ප්‍රශ්නයක් නෑ. සම්පප්පලාපයත් අපාගාමී අකුසල පතයක්. උදේ ඉඳලා හැන්ද වෙනකම් කොච්චර කරනවද දන්නෙත් නෑ. ඒ නිසා සතෙක් මරණ එක ලේසි, පැහැදිලි එක තේරුම් කරලා දෙන්න. මොකද සම්පප්පලාප කොච්චර අපි එකිනෙකා දොඩවනවද අපි දොඩමලු වෙනවද ඒ කරන හැම වෙලාවකම සතෙක් මරන තරම් අකුසලයක් වෙන බව දන්නවනම් අපි කොච්චර පරිසංවේදී කියලා. මේකෙලි කියවා නව කතා කියනවා කියන්නේ සම්පප්පලාව. රේඩියෝකට අහුම්කම් දෙනවා කියන්නේ සම්පප්පලාව. ටෙලිවිෂන් එක බලනවා කියන්නේ සම්පප්පලාව. කියලා දෙන්න පටන් අරගත්තාම අපි 15 දිනක් විතර හිටියා. ඉතින් පහුවෙන්ද මම බලනකොට පණ්ඩිතාරාමේ කුණු බාල්දියේ නව කතා පොත් මිට්ටියක්. මට නිකන් පොත් සාප්පුවකට ගියා වගේ මම ඔක්කොම තෝරලා එක පොතක් අරගෙන ආවා. මම හොය හොය හිටපු જાති පොතක්. බය වෙච්ච මොකද භාවනා හරියන්නේ නැත්නම් රැයට නිින්ද යන්නේ නැත්නම් කීවන්න පොත් ටිකක් ගෙනල්ලා කට්ටිය. මේක කිව්වට පස්සේ ඔක්කොම කුණු බාල්දි විසිකොල්ලා. එම් මම ලියාගත්ත අසවල් දින පණ්ඩිතාරාමේ කුණු බාල්දියෙන් අසුලා ගන්නලාදී කියලා පොතක් අරගෙන ආවා. ඒ නිසා මතක තියාගන්න මේ සත්ත්ව ඝාතනයේ තරම්ම අනිතන් සතෙක් මරනවා වගේ කර්මපතයක් වෙනවා. මේ සම්පබ්බලාව. එහෙම නැත්නම් අපාගාමි. එදී අපි ඒක තේරෙන්නේ නැහැ අපිට දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්නේවත් අඩු ගන්න භාවනා මධ්‍යස්ථානට ගිය කෙනෙකුට විතරයි. එහෙම නැත්නම් අපිට හිතෙන්නේ මේ කතා කරුවම මොකද වෙන පාඩුව කියලා. ඒ නිසා ඒව හදා ගන්න බැන්න. ඒ කියන්නේ අපි භාවනාවේදී හැදීගෙන එනකොට වචනය පිළිබඳ අපේ තියෙන මේ හික්මීම තමා විසින්ම පනවා ගන්නලා දිනීචනුව නතර කරගත්තේ නැත්නම් ඇහිදල් කූඩේකට වතුර පුරවනාගේ කොච්චර සිල් රැක්කත් කොච්චර භාවනා කරත් හිතින්නේ හිතින්නේ ඒතකොට කතා නොකර සිටීම සමාජශීලී නොවීමක් වගේ තමයි පේන්නේ. සමාජශීලී වෙන කතා කරගෙන ඉන්නවා. ඒ නිසා නගරයකට ගියොත් ඔෆිස් එකකට ගියොත් ඒ කතාවෙම තමයි යන්නේ මොනම දෙයක්වත් ඇත්තේ නැහැ. මොනම හරපද්ධතියක් නැහැ. ඒකත් එක බලනකොට මේ භාවනා මධ්‍යස්ථාන කියන්නේ කතා නොකර සිටීමෙන් එකතු වෙන ශක්තිය අපිට හිතා ගන්නවත් බෑ. ඒක නිසා කතා කරන රසවල් තියෙනවානේ. ගුරුතනතුර පැය පහයි වැඩ කරන්නේ මාස 3කට සැරයක් මාසයක් නිමාඩු දෙනවා. නැත්තම් high blood pressure නගිනවා. ඇඟ මහන්සිලා වැඩ මිනිහ කවුරුද පැය 8ක් වැඩ කරන්නේ. ඒක ලියලා හැමදාම වැඩ කරන්න. අරක සෙන්සුතාද්දත් නිවාඩු මාස 3කට සැරයක් නිවාඩු දවසක් දෙනවා. සෙල්ලමක් නෙවෙයි. ඒක තේරෙනවා ඒ ගුරු වෘත්තියේ ඉන්න කෙනාට තේරෙනවා මේ කතා කිරීම කියන්නේ සෙල්ලමක් නෙවෙයි කියලා. නමුත් ඒ උනට ඒක නතර කිරුවත් කරගන්න බැරි නිසා මෙතනදී ඒ ආදීනව පෙන්ලා Tamanටම කියනවා කියනවා නම් කරනවා නම් කතා ප්‍රයෝජන පිටස කරන්න. නොකිරීම දෛනික ජීවිතේ බාටපත් කරන. එහෙම නැත්නම් ඒක විරමණයක් ඇති කරගන්න හැකි හැම වෙලාවෙම තමයි අහුම්කන් දීම කෙරුවට කතා කිරීම පුළුවන් තරම් අඩු කරන්න. ඒක තමයි ඥානය ලබා ගැනීමට තියෙන හොඳම ක්‍රමේ. කතා කරන්න කරන්න තමයි අඩුපාඩුකම් පේන්න පටන් ගන්න. තමයි ප්‍රශ්නයක් තියෙනවා නම් හෝ ඇසිය යුතු දෙයක් තියෙනවා කතා නොකර ඉන්න යන්න එපා. ඒක කරගන්න. නමුත් මේ අනවශ්‍ය කතා නොකරීමෙන් හම්බ වෙන අනායාසයෙන් සිදුවෙන අකිරියෙන් සිදුවෙන විරමණයෙන් සිදුවෙන ලාභයක් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට මේ වාචා තම්මිච්ඡා වාචා විරමණය එවිල් එකට ආධාර උපකාර කරනවා. ඒක කවුරුත් කරලා දෙයි කියලා හිතන්න යන්න එපා. ඒකත් එක රැයින් වෙයි කියලා හිතන්නත් යන්න එපා. පුළුවන් තරම් ඒක ටික ටික ටික ටික උරුදු කරන්න පටන් අරගත්තොත් තමයි තේරෙනවා ඒ වචන කතා කිරීම බැටරියක් ඩිස්චාර්ජ් වෙනවා වගේ වැඩක්. වචන කතා නොකර ඉඳගෙන ගියාම බැටරිය රීචාර්ජ් වෙනවා වගේ පුදුමාකාර ශක්තියක් වෙනවා. ඒ නිසා ඒ ලොකු තාන්චින්න කාලේ කියනවා ඔය මේ ඉර්ෂිවරු කැලේ ඉනකොට බුදුම ඥාන ලබනවා. ආයුර්වේදය ගැන, නක්ෂත්‍රය ගැන ලබන මොනක්ද තෝ බලන්න ඉඳලා. ඔය වාග්බට කියන ඉර්ෂිවරයා ගහක් මුල වාඩිලා හිටියලු විවේකීව ඉන්නවලු. ඉන්නකොට ආයුර්වේද පිළිබඳව ත්‍රිමූර්ති එක්කනේ. මේ ධන්වන්තර කියන පක්ෂියෙක් ඇවිල්ලා ගහේ වහලා ඌ කෝරුක් කෝරුක් කෝරුක් කෝරුක් ගන්නවලු. ඉතින් මේ විවේකීව කල්පනා හිටවල මම වෛද්‍යවරයෙක් විතර මේ කුරුලා මොකද ප්‍රශ්නයක් අහන්නේ. කෝරුක් කියලා කියන්නේ කවුද ආරෝග්‍ය කියලා අහනවයි කියලා. මෙයා කල්පනා කර හිටියලු මේකට උත්තරයක් දෙන්න කෙන හිටබුක් මිතබුක් සෝරුක් කියලා මෙයා කුරුල්ල ගානට කිවලු හරියට මැනලා කන හොඳ දේ විතරක් කන එකන තමයි ආරෝග්‍ය හිතබුක් මිතබුක් සෝරුක් ආරු ගණන් ගන්න දිගටම කියවන කෝරුක් කෝරුක් කෝරුක් කියලා හිතවල මෙයා දැන් ආරු ගණන් ගන්නෑ මගේ උත්තරේ අඩුවක් තියෙනවා ඊට පස්සේ මම වාග් බඩපණිතුමා කළේ හිතබුක් මිතබුක් පරිණතබුක් සෝරුක් කියලා. ඒතකොට මේ කුරුල්ලා සෝරු සෝරු සෝරු කියලා ගිල්ලා ගියා. විජහාට සලෝකයක් ලිව්වලු. මේ කුරුල්ලා දීපු පණවිඩේ හිතවත් දේ වරඳන්න. හිතබුක් මිතබුක් මැනලා වරඳන්න. ඒක හොඳට දිරවන්න ව්‍යායාම කරන්න. එයා තමයි ආරෝග්‍ය කියලා කියන්නේ. ඉතින් මේ අර විවේකීව ඉන්නකොට කතා නොකර ඉන්නකොට ඇති වෙච්ච ගනුදෙනුවේ Tamanට ඥානෙ එනවා. ඒක වෙන්නේ කැලේ. ඒක වෙන්නේ දේශනා ශාලාවකවත් පන්ති කාමරයකවත් නෙවෙයි. ඉතින් ඒකට ඉඩ දෙන්නේ නැති එක ඒ නැත්තම් ඒකට අවස්ථාවක් නොදෙන එක තමයි අපේ තියෙන මේ සමාජශීලී වීමට ඇති කැමැත්ත නිසා අපි මේ මිච්ඡා වාචා සම්මා වාචා දන්නේ නැතුව පාවිච්චි කරනවා. ඒ නිසා අපේ මේ වැඩමුළුවේ මේ නැත්නම් නිස්සරණ වනේ පළවෙනි රිට්‍රීට් 40ක් විතර යනකම් කතා නතර කරන්න බෑ. පුදුමාකාර විදිහට කතා කරනවා. එක එක විදිහට කතා. ඉතින් ඊට පස්සේ මේ වැඩමුළු නායකත්වයට පුළුවන් තරම් නීසි දාලා දාලා දාලා තමයි කිව්වේ මේ කරන්න බෑ. ওই විදිහට කරුවොත් මේ වැඩක් වෙන්නේ නෑ මේ වැඩේ. මෙතෙන් දාන දෙන මිනිස්සු මේ භාවනා කරන එකේ වෙනසක් නෑ. 60 ඉඳලා 100 විතර යනකම් අපි ඒ ප්‍රතිසද කිරීම හරහා යම් ප්‍රමාණික නිස්සද්ද භාවයක් ගත්තා. නැත්තම් අපිට 100කට යන්න බෑ. අපි දවසෝ 35 තියාන හිටියේ. දැන් 100කට ගිහිල්ලත් මේ කතා අරසා කරන එහෙම නැත්නම් මේ නිස්සද්ද භාවයේ තියෙන එක හැම කෙනෙක්ම ආඩම්බර වෙන්න ඕනේ. නැත්තම් යන්න බෑ. Taman දැනගන්න ඕනේ මේ ඒ තියෙන පද්ධතිය අනුව යන්න ඒකට උදව්ව තියෙන්නේ නොකිරීම හරහා. කතා නොකිරී බාරහා ඊට පස්සේ තමයි එන තමයි කතාව පාලනය කරගත්තට පස්සේ තමයි යාට ශරීරය පාලනය කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් වචී සංකාර වලට පස්සේ තමයි කාය සංකාර වැඩ කරන්නේ. ආනපන සති සූත්‍රයේ කාය සංකාර, චිත්ත සංකාර ගැන තියෙනවා වචී සංකාර නැහැ. අටුවචන් වහන්සේ අහනවා ඇයි මේකේ මේ කාය සංකාර තියෙනවා චිත්ත සංකාර තියෙනවා වචී සංකාර නැත්ති කියලා. ඒකට උත්තර දෙනවා. කාය සංස්කාර කායේ සංසිඳීමක් කවදාකවත් වෙන්නේ වචනේ සංසිඳලා නැත්තම්. ඒ නිසා යම් තැනක කාය සංසිඳුණා නම් වචනේ අනිවාර්යයෙන්ම සංසිඳිලා. ඒ නිසා අපිට අවශ්‍ය නම් කායේ සංහිඳියාවක් ඊට ඉස්සෙල්ලා වචී සංකාරවල විතක්ක ਵਿਚාරවල පද්ධතිය දැනගන්න ඕන දැනගෙන යා වැඩ කරන හැටි දැනගෙන ඒක සංසිද්ධ වීමේ ක්‍රියාවලිය ඒක අපේ සාජාසිත විරුද්ධව යනවා. ජාතිය බෝ කිරීමට විරුද්ධව යනවා. සංසාරයට විරුද්ධව යනවා. Tamanට පුළුවන් නම් ඒක දවසින් දවස දවසින් දවස ඒකේ වර්ධනයක් දකින්න. ඒක මම හිතනවා හොඳම උපමානේ කෙනෙක් භාවනා දියුණු වෙනවාද කියලා බලන්න. ඒ කියන්නේ උපත්තියම ගොළුවෙක් ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. උපත්තියම ගොළු කියන rahat වෙලා තියෙන ඉපයි. එහෙම කන්නේ නෙවෙයි. එයා කතා කරනවා අවශ්‍ය දේට කතා කරනවා. නැත්නම් කතා නොකිරීම පිළිබඳ පාලනයක් අතට එනවා නම් Tamanටම Taman ගැන හිතා ගන්න පුළුවන්. මට මේ කොච්චර ලෝකේ පවුති වුණත් මගේ ඇඟට මං ගන්නෑ මං කතා කරන්නේ මට ඕන ටික විතරයි. කවුරු තරහ වුණත් මට කරන්න දෙයක් නෑ. මොකද යාළුණා කියලා මං මට ලාභයක් වෙන්නේ නෑනේ. ඊගාවාත්මයට බලපන්නේ නෑනේ. මේ වෙලාවේ තරහ වුණාට වැඩිය හොඳයි. මම අරසා වෙන්න ඕන කියලා. ඒක ඇත්තටම එක විදියකට පෞරුෂත්වයක් වෙනවා. සන්තුෂ්ප්ත භාවයක් එන්න පටන් ගන්නවා. කිසි කෙනෙක් එක මගේ තරහක් නැහැ. කිසි කෙනෙක් එක පෛරුපාසනයකුත් නැහැ වැඩිපුර. අවශ්‍ය දෙයට කතා කරා. එහෙම ඉන්න ගියාම බුදුම සමාජවාදයක් එන්න පටන් ගන්නවා. ඒක අමාරුයි ඔය සබහාශීලී වෙනකොට එහෙම නැත්නම් බුදුජාණන් වහන්සේ කියුණාට තිබිලා තියෙනවා මහා සමය අවස්ථාවල් 40 50000 සෙනග බ්‍රහ්මියෝ දිව්‍ය වෘද්ධමත ගියා. ඒ සර්වඥාන්සේ කියන්නේ නිස්සද්ද භාවය රැගෙන හිටියා. ඒ තැනක හිටියට ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා ඒකට අවශ්‍ය කරන මේ ගැම්ම එන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මූලික Javaෙන් මිසක්කා මේ කටට මොහොර දාලාවක්වත් දඬුවම් කරලවත් නෙවෙයි. ඒ නිසා හොඳට බලන්න තමන්ගේ කය සංසිඳෙන්න පොඩ්ඩකට ඉස්සල්ලා ඒ වචී සංඛාරවල විතක්ක ਵਿਚාර වල සංසිඳීමක් එනවා. එහෙම නැතුව විතක්ක විචාර දිගටම අවශ්‍යව සහිතව කාදාවත් කාය සංසිඳෙන්නේ නැහැ. ඒ නිසා අනවශ්‍ය වෙලාදී විතක්ක විචාර නතර කරන්න අවශ්‍ය වෙලාදී පාවිච්චි කරන්න ඒක ඉවරලා සංසිඳෙන්න යන්න පටන් ගත්ත ප්‍රශ්න එක ආරයක් අහුවෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ භාවනා කරුවොත් හොඳයි. මෙන්න මේ දේ කරුවොත් හොඳයි කියලා Tamanටම ක්‍රමසාවිදී එන්න පටන් අරගන්නේ මේ විතක්ක ਵਿਚාර කියන චෛසික දෙකේ ඒකේ විපහාරයක් තමයි ඒකේ බිඳීමක් තමයි ওই වචනේ සිද්ධ වෙන්නේ නිසා දඬ කරගෙන යන වැඩපිළිවෙල කාටවත් මේ පුද්ගලිකව තරහට ඒ නැත්නම් අනවශ්‍ය නීති දෙමිලක් නෙවෙයි මේකේ ඒකේම රසායනික සම්බන්ධයක් තියෙනවා මේකේ ඓන්ද්‍රිය සම්බන්ධයක් තියෙනවා නිසා පුළුවන් තරම් උත්සාහකරනද මේ ගත්ත නිත්සද්ද භාවයේ එකලස අරගෙන සතිය පුළුවන් තරම් එයින් ඉතුරු වෙන ශක්තියෙන් සතිය යොදවලා උදාසීන අරමුණක එහෙම නැත්නම් පිටි අත්දකින්න පුළුවන් අරමුණක හිත යොදවලා ඒ යවෙත් පැවැත්වීමෙන් ඊගාවට තියෙන අපි ඊගාවට කතා කරන්න මාතෘකා කරන මේ මේ මිච්ඡා කම්මන්ත ශරීරේ පාවිච්චි කිරීම පිළිබඳව පරිචයක් ගන්න ඒක තමන් විසින්ම කරලා ගන්න එකක් මිසක වෙන ක්‍රමයක් නැත්තේ නෑ අපිට බැරි නම් වෙන කෙනෙක් නෑ ඒ නිසා මේකේ ආදීනව දැනගෙන මිච්ඡා වාචාවෙන් සංසිඳිලා දැනට තමන් මේ භාවනා පරිකටීදී හම්බෙච්ච භාවනා ප්‍රතිඵල පැත්තක දාලා අඩු ගන්න මෙච්චර පැය ගාණක් කතා නොකර හිටියා කෙනෙක් සමාදන් වෙලා ඉදිරියට යන්න ඒ ධෛර්යය පිණිස අද දවසේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවේ මේ මිච්ඡා වාචා පිළිබඳ දේශනාව මෙතේ සමාප්ත කරනවා ශිරු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා